ගෞරවනීය සංඝරත්නයේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවී තබ්බා නව පාරිසුද්ධි පධානියංගං තීති ගරු කටයුතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පාදන පින්වත්නි අද තුන්වෙනි දවසටත් අපි එකම මාතෘකාව යටතේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු එකම මාතෘකාව යටතේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ නම වශයෙන් කියනනම් අපි භාවිතා කළ යුතු වැඩි යුතු ධර්ම නමේ සංග්‍රහකයි මේ ඉන්නේ ඒ නමයට පොදු නැත්නම් පොකුරටම පොදු නමක් දෙනවා නව පාරිශුද්ධි පධානියංගම් කියලා. ඉතින් ඒකට පාරිශුද්ධි නමයක් කියලා කියන්නත් පුළුවන්. පධානියංග නමයක් කියලා කියන්නත් පුළුවන්. පිරිසිදුකම් නමයක්. ඒ වගේ මේ සඳහා වැර වැඩි යුතු ස්ථාන නමයක්. ඉතින් ඒකේ අපි සීල විසුද්ධි කියන නැත්නම් සීල පධානියංගයි කියන එක චිත්ත විසුද්ධිය කියන එක ඒ වැර වැඩි යුතු ස්ථානේ දිට්ඨි කියන විසුද්ධිය කාංකා විතරන විසුද්ධිය පසුගිය වැඩමුළුවල අපි සාකච්ඡා කළ නිසා ඒ නවයෙන් පස්වෙනි අංගය තමයි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඒක ලොකු පිරිසිදුවක්. ඒ වගේම එතන වැර වැඩි යුතු තැන. දැනගෙන සුද්ධ කරගත යුතු තැන. මොකද කියන බල මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අර පළවෙනි මාර්ග ඥානෙදී තමයි. සෝවාන් මාර්ග ඥානෙදි මේක අර ආදුනිකයෙක් නොදරුවෙක් ශිල්පයක් ඉගෙන ගන්නවා වගේ හරි අමාරුයි. හැබැයි ඒකෙන් rahat වෙන්න ඊට පස්සේ ඒක සකදාගාමී මාර්ගෙත් ඒක නැවත පන්නරේ තියා ගන්නවා. අනාගාමී මාර්ගයෙන් අරහත් මාර්ගයේ මේක හතර සැරයක් මාර්ග පිරිසිදු වීම හතරක් ඉදිරියට අපිට හම්බ වෙනවා. පළවෙනි එක තමයි අපිට හුඹස් බය, සබකෝල ගති, කෝල ගති ගොඩාක් තියෙනවා. ඒ නිසා ඒක කඩාගෙන යෑම දැයෙන සෙල්ලක්කාරකමක් අවශ්‍යයි. වෙන විදිහට කියනවා තීරණාත්මක දෙයක්. ඇත්තටම කියනවා නම් මේක අටුවාචාන් වහන්සේලා තීරණ පරිඥා කියලා පරිඥාවේ දෙවෙනි අවස්ථාවට දාලා තියෙනවා. අපි ඥාත පරිඥාව කියලා කියන්නේ මේවා පිළිබඳ අසා දැනගන්න අවස්ථාව. ඒ වගේම මේක මම ওই කිව්වට කරලා බලන්න ඕනෑ කියලා හිතන වෙලාවල් ඥාත පරිඥාව කියලා කියනවා. ඊට පස්සේ මේක කරලා බලනකොට ඒකේ ඇත්තක් වැටෙනවනම් අත්දැකිය හැක්කක් අතවාසියක් අදිමොක්කයක් වැටෙනකොට එයාට තීරණයක් එන්න පටන් ගන්නවා පැහැදිලිවම මෙතෙක් කල් ගිය පාර වැරදි ඒ වුණාට ඒ වැරදි නිසා තමයි දැන් මේක තේරුම් ගත්තේ ඒ නිසා මම ඉස්සරහට මාර්ගය අමාර්ගය දෙක තේරුම් අරගෙන මාර්ගය යන්න ඕනේ අමාර්ගය අතාරින්න ඕනේ කියලා තීරණයක් අරගන්න මේ තීරණය පෞද්ගලික දෙයක් කවදාකවත් සමිතියකට සමාගමකට පවුලකට එකතුව ගන්න බෑ. වෙන් වෙන් වෙලාවට ගන්න තියෙනවා. ඒ තීරණ පරිඥාව සංසාරේ අපි නැත්නම් මේ පරිණාමයේ කියන චක්‍රය අපි නතර වුණා නම් යම් තැනක එදායින් ඉතරහට පණින පිම්ම තමයි ඒකට තමයි මේ තීරණයක් ගන්න. ඉතින් මිනිස්සයා අවුරුදු ලක්ෂ 40කට ඉස්සෙල්ලා පරිණාමයක තැනක හිර වෙලා ඉන්නේ. ඉන් ඉදිරියට යන්නේ ඔතන ඔතනක තරන්දි තරන්දි ඉන්නවා. ඉතින් ඒ පරිණාමය තමයි අපේ සරුවච්චන් වහන්සේ මේ සතිපට්ඨාන ඉදිරියෙන් කියලා කිව්වොත් මේක වැඩුවොත් අවුරුදු 7ක් ඇතුළත ඉතුරු කැල සම්පූර්ණ වෙනවා. ඉතින් ඒක කැමැති කෙනෙක් කරගන්න එකයි තියෙන්නේ. ඒ අවුරුදු 7 අඩු කරලා අඩු කළා තමයි ඔය සුමානකින් උනත් කරන්න පුළුවන් කියලා පෙන්ලා තියෙන හැබැයි සුමානෙට මේ පදාහණි අංග තියෙන්න ඕනේ. වැර වැඩි යුතු ගතිය තියෙන්න ඕනේ. වෙනස් වෙන්න කැමති වෙන්න ඕනේ. විපරිණාමයට කැමති වෙන්න ඕනේ. රූපාන්තරණයට කැමති වෙන්න ඕනේ. පරිණාමයට කැමති වෙන්න. අපි පුදුමාකාර සම්ප්‍රදාන කුලයි. අසීමිත ලෙඩකින් පෙළෙන. භයානක ලෙඩකින් පෙළෙන. අපි අපේ දරුවෝත් ඒ සම්ප්‍රදායටම දාන්න හදනවා පව් අපා. ඇයි ඒ දරුවන්ගේ තියෙන මේ නවම ගතිය ඒ gati ඇයි අපි මේ තරම කහබාසිනිය කරන්න කියලා හිතෙනවා. ඒ නිසා කෙනෙක් මේක තේරුම් ගත්තොත් මේ තීරණ පරිඥාවට ගිහිල්ලා මේ මග්ගමග්ග ඥාන දැස ඊට පස්සේ පහාන පරිඥාව තියෙන ඊට පස්සේ ඔක්කොම අතහරිනවයි කියන එක අහන්න දෙයක් නැහැ gediye හිතුණා බැට. කොලයක් පඬු බලාස වුණා නම් කොළ ඉදුණා නම් කොලේ වැට. gediye ඉදුණා නම් ආයෙ තියන්න බෑ ගහේ. ඒ වගේ එයා කවදාකවත් ආයෙත් පස්සේ ගණයා කෙරේ බැඳෙන්නේ නැහැ, කුලයා කෙරේ බැඳෙන්නේ නැහැ. අරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න. එහෙම නැත්නම් කාය විවේක, චිත්ත විවේක පන්නලා මේ උපදි විවේක කියන මේ කුණු මේ වගකීම් මේ බැඳීම් මොන කුණු හරබද කියලා අතැල දාන. ඒ අතැල දෑමට ඕන ගැම්ම තමයි මේ පධාණි අංගයේ තමයි මේ මග්ගමග්ග <coughs> ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඉතින් ඒක තීරණයක්, තීරණාත්මක දෙයක්. ඒ කොයි වෙලාවෙයිද කියන්න බෑ. කාටවත් මොන විදිහින්වත් කල්ැතෝ කියන්න බෑ. නිසා සරුවචන් වහන්සේ කොච්චර දෝ කාලයක් පෙරම්පිරුවා. ඊට පස්සේ යසෝදරාට කොච්චර කල් කරන්න උනාද කියලා සරුවචන්සිට විනිශ්චයක් තිබුණේ නෑ ප්‍රියම්බිකාවට. සාවුල පුංචාමනට අවුරුදු 15ක් පෙරම් මේ මේ ජීවිතේ මහානදම් පුරාණ සිද්ධ වුණා. සුද්ධෝදරජනට කොච්චර දෝ කාලයක් කොයි වෙලාවෙයිද කියන්න බෑ. ඉතින් ඒ වගේ මේ ඉලෙක්ට්‍රික් වගේ වෙන අහම්බෙක් වෙන දේ බුදුරජාණන් අපිට ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒකට පහසුකම් සලසලා දෙන්න කරගෙන යන්න. එතකොට ඇත්ත වශයෙන් කියන බාධා ටික අයින් කළා දාන්නේ කියලා. මේකට අපේ තුල තියෙන අමනකම්, මරිකම්, මෝඩකම්, තණ්හා, මාන, දික්ටි එනේන තැන දැනගෙන ඒව අයින් කරනකොට මේ මග්ගා මග්ග ඥාන දසන විසුද්ධියට ඉදිරියට යන්න ගැම්මක් එනවා. එතකොට එයාටමයි තේරෙන්නේ මෙතෙක් කල මේක හිර කරගෙන අල්ලගෙන හිටපු තණ්හාවෙන් මාන්නේ දිට්ටියෙන් බෙල්ල මේකට වගේ අල්ලගෙන හිටපු එක නම් මේක පොඩ පොඩ දිගාරිනකොට ඊගාට තියෙන ප්‍රතිපදා ඥාන දසන විසුද්ධියට හුස්ම ගන්න පුළුවන් ගතියක් එනවා. පණේන ගතියක් එනවා. සේලයින් දුන්නා වගේ තේරෙනවා. ග්ලූකෝස් ටිකක් දුන්නා වගේ තේරෙනවා. එතකොට තමයි Taman තේරෙන්නේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විශේෂ බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් ලෝකේ පහළ වෙලා බුද්ධ ධර්මයේ කියන එකක් දේශනා කරලා සංඝයා ඇති කරලා සීලයක් හදලා දුන්නට Tamanමයි තීන්දුව කරන්න ඕනේ මේ මිරිකලා අල්ලගෙන ඉන්න ඉඳිල්ල පොඩ්ඩක් අතහැරලා මෙතන යන්න දෙන්න මගේ ඇතේමයි තකතිරුකම තියෙන්නේ නැත්නම් මගේ ඇතේමයි තණ්හාව තියෙන්නේ මගේ ඇතේමයි අවිද්‍යාව තියෙන නිසා කිසිම දෙවන්නේක එකට බලපාන්නේ නැහැ යම් දවසක මේ කියන මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය වැටහෙනකොට තියෙනවා මම සර්ව බලධාරී කියලා. මම යතේ තමයි නිවන තියෙන්නේ. මම මෙතෙක්කල් ඒකට මුණට කියලා ගහලා තියෙනවා. උණු වතුරක් කරලා තියෙනවා. දැන් මුණට කියලා ගහන්න නැතුව ඉන්නවා. උණු වතුරක් කරන්න තියෙනවා. ඒකෝට ඉබේ මේක පිපිලා එනවා. ඒ විදිහට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියට බාධා කරන ඒ උපක්ලේශ ටික ඒව බොහොම තාක්ෂණික කර්ම. ඒව නිකන් පුද්ගලයෙක් විසින් කළ යුතු ආචාර ධර්ම වලට ගැලපෙන සමාජ ධර්ම විදියට නෙමෙයි ඒක තාක්ෂණිකව පෙන්ලා දෙන්න පුළුවන්. ඒකට පුද්ගලික මට්ටමින් කෙනෙකුට අල්ලන්න පුළුවන්. මෙන්න මේ විදියටයි මට මේක සේෆ්ටි කැච් එක වැටලා තියෙන්නේ. එහෙම නැත්නම් රැචට් එකට අහු වෙලා මං ඉන්නේ මේක ගලවපන්. ගැලවුවා පස්සේ තුවක්කුව මෙරි තියන්න පුළුවන්. තුවක්කුවක සේෆ්ටි කැච් එක දාලා තියෙන තාක්කල් එල්ලෙට බර කොකා ගැසුවාට යන්නේ නැහැ. මොකද සේෆ්ටි කැච් එක වැටලා තියෙන. ඒක ගලවන හැටි තමයි ඔය නව මේ දස උපක්ලේශ වලින් පෙන්වන්නේ අපි ඒ ටිකක් ඊයේ කතා කරා මේ භාවනාවේදී ලැබෙන ලාභ භාවනාවේ ලැබෙන ප්‍රයෝජන ලබනාලදී ආනිසංස හැම එකක්ම අමාර්ගයේ දනවන්න පුළුවන් දන්නේ නැති කෙනා. මේක තණ්හාවෙන් අල්ලගත්තොත්, මේක මාන්නෙන් අල්ලගත්තොත්, මේක දෘෂ්ටියෙන් අල්ලගත්තොත් ඒකම කැච් එකක් වෙනවා නැත්නම් කොක්කක් වෙනවා, හැකිල්ලක් වෙනවා, ඒව නැත්තම් සංයෝජන ධර්මයක් වෙනවා. ඉතින් ඒක දැකගෙනම දැනගෙනම මෙව ආවට මේකේ රැඳෙන්න එපා, මේවයි ගැලෙන්න එපා, සතිය පවත්තන්න, අරමුණේ පවත්තන්න කියනකොට ඒ දේට යන්න දෙන්නේ නැතුව භාවනාවේදීම හට ගන්න ධර්ම තමයි භාවනා උපක්ලේශ කියලා කියන්නේ. වට ධම්මුද්දච්ච කියලාත් කියනවා. ධර්මයෙන්මයි හටගන්නේ. අපි කතා කරපු මේ ඕභාසය කියන ආලෝකයේ හිතට පහළ වීම භාවනා කරන කෙනාට විතරමයි එන්නේ. එහි ලැග්ගත් ලැග්ගත්තොත් ටැක් ගැහුනොත් මෙට්ට ඇහුනොත් ඒකම සති නැති කරන්න හේතු වෙනවා. ඒකම තණ්හා මාන දිටි වඩන්න හේතු වෙනවා. ඉතින් යෝගාවචරය දැනගෙන ඕභාසයේ නොවඩා ඉඳලා බෑ. ඕභාසයේ වඩලා ඒ ඕභාසයට මට මමමයි මේක වඩාගත්තේ මේක මගේ අනික් කට්ටිය මැට්ටෝ මම දක්ෂයා මට විතරයි පුළුවන් උනේ ආදිවාසී මේ වහසිබස් දොඩන්නේ මේකට තියෙන මොකද්දෝ කෑදරකමක් නිසා. ඒ කෑදරකම අස්පනා පිට දකින්න ඕන. ලේ පිට දකින්න ඕන. කායගත ඇති එකක් දැක්කට අපිට හරියන්නේ නැහැ. එහෙම වෙයි කියලා හිතලා අනාගතේ දැක්කට හරියන්නේ නැහැ. අනේ මට වුණා කියලා දැක්කට හරියන්නේ නැහැ. අස්පනා පිට ලේ පිට දැක්කනම් මේ භාවනා අරමුණ කී කරුවේගෙන එනකොට හිතේ මොකද්දෝ එලියක් කලෙලියක් එනවා. අරුණ නැග්ග වගේ. ඒක දකින්නකොටම තේරුම් ගත්තොත් මේකට මත් වෙන්න ඉඩ තියෙනවා. නිසා අපි මත් නොවි අරුණේ කරෝල යනට වැඩිය අරුණේ අනේක ලේසි. මේ වැටිච්ච ආලෝකයේ තියාගෙන ගමන නතර කරන්න එපා. ගමන යන්න. මේ අරුණක් ආව එලියක් ආවගේ ඒකට ආඩම්බර වෙලා පාටි දම දම සම්භාෂණ පවත්ව පවත්ව ඉන්න එපා. ඒ වගේම ඥාන පහළ වෙනවා. ඒ එතකොට හිතෙනවා රහත් වෙලා කියලා. ඒ තරම්ම මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව එහෙනම් ධාතු ගුණ පිළිබඳව එහෙම නැත්නම් මේ පංචස්කන්ධය පිළිබඳ පුදුම දැනුමක් ඒ වෙලාව හිතනවා වහ වහ ලියලා තියාගත්තොත් හොඳයි කියලා. මොකද ඒකේ තරම්ම මේ ගොජ දාන්න පටන් ගන්නවා. ඉතින් ලියන්න පොත ගන්නකොටම සතිය කැඩෙනවා. හැරෙනකොටම සතිය කැඩලා. ඉතින් ඊට පස්සේ හිතට එන විකාර ගොඩාක් ලියලා අද පොත්තච්චු ගහණේවදියා බලනකොට පිස්සු ඩබල්. ඔය කියවලා බලනකොට යම් මට්ටමට ගිහිල්ලා ඒක වැඩේ නතර කරලා පොත ලියලා. ඊට පස්සේ වම අරන්නේ කාපු ටික විතරයි. අර භාවනාවට යන්න දුන්නා නම් පොත නොලිව්වත් ඕක පස්සේ එනවා. ඕක ඒ වෙලාවෙම ඇල්ලුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් අර එන නවමු භාවයේ නිසා යෝගාට හිතා ගන්න බෑ මගේ මනසේ මෙච්චර ඥාණයක් තිබුණාද කියලා. මගේ මනසේ මෙච්චර කුසලතා තිබුණාද කියලා. ඒක මතුවෙනකොට ඒක කියා පාන්න තමයි හිතෙන්නේ. වලක්වන්න බෑ. මොකද ඒවයි බොහොම පිරිසිදු උල්පතකින් එන වතුර වගේ මේ බුදුහාමුදුරු දේශනා කරපු දේවල් හොඳට පැහැදිලි වෙන්න ගන්නවා. සූත්‍රයක් කියනකොටත් තේරෙනවා. ඉතින් ඒකට කාට හරි කතා කරලා වාඩි කරවලා කියලා දෙන්න හිතෙනවා. මම භාවනා කරන කාලේ මට ශ්‍රාවකයෝ හිටියේ නැහැ. මේ කට්ටිය කවුරුවත් දැන් හැමදාම ගිහිල්ලා කොහොම හරි බත් වේලා බෙදනකන් අම්මා වල්ලාගෙන අම්මට කියනවා. ඉතින් අම්මා දන්නවා මට පිස්සු කියලා. අනේ පොඩි පුතාඹෝයි කියෙන්දි මට තේරෙන්නේ නැහැ කිව්වා. තේරෙන්නේ නැතුනට අහන්න කවුරක් නැතුව පිටියට කියන්නේ ඉතින් මං කියනවා කියනවා කියනවා කියනවා මං දන්නවා වයර් මාරු වෙගෙන එන්නේ කියලා. ඉතින් අම්මා බණ කිව්වා ඒ බෝය වැඩි කරන ඵලයන් මට නම් මට අල්ලන්න බෑ කියලා. දැන් ඕගොල්ලෝ බණ අහන එක ලොකු හයියක් මට. ඒ ඔයගොල්ලන් කවදාකවත් ඒක තේරෙන්නේ නැහැ. දැන් මේ පිරිසක් වට කරන බණ කිව්වම අයියා වගේ අම්මද බෝල. මම ඒක කියන්නේ කොහොමද දන්නවද? මේ ඥාන ගැන මම කතා කරන්නේ. මම අවුරුදු දෙකකට සැරයක් යනවා නිව්සීලන්ත. ගියාට පස්සේ ඒගොල්ලෝ මං එනකම් බලන්න ඉඳලා කියනවා පුදුමාකාර ඒසන් සෝබාන්තිගේ බණ. අපිට ඉදා තේරුණ දේවල් දැන් තේරෙනවා කියලා. ඒ මං අව දැන් මේ අවුරුදු දෙක ඇතුළත මේ ධම්ම ජීවිතය වර්ධනය උඹලට තේරෙන්නේ නැද්ද කියලා. එහෙම එක්ක තියෙනවා කියන්නේ. ඒ වර්ධනයේට උඹලා බණ අහපු නිසානේ මම මෙතෙන් ආවේ. උඹලට මං කවදාත් වැඳලා තියනවද කියලා ඇහුවා. මෙච්චර ධර්ම මට කියලා දුන්නාට මං කවදාකවත් ශ්‍රාවකයන්ට වැඳලා තියන්නේ නැහැ. ශ්‍රාවකයෝ මන්ට වඳිනවා. එහෙම නැත්නම් මේ බණ අහන කට්ටිය වඳිනවා. ඒ වගේ පුදුමාකාර ගනුදෙනුවක් මේකේ තියෙනවා. ඒ වැඩ කරගෙන යනකොට කාට හරි කියලා දෙන්න ලෑස්ති වෙන පුදුම සකස් වීමක් සකස් වෙනවා. ඒක මේ දවස්වල සතිපාසල නිසා අපි ඒක අගය කරනවා මේ දවස්වල. දන්නේ නැති කෙනෙකුට සතිය උගන්වන්න යෑම නිසා දන්න කෙනාට ලැබෙන පන්නරය අම්මගේ තනෙන් කිරිබිවට වැඩිය හපා. ඒ තරම්ම දෙයක් තියෙනවා මේකේ කියාදීම. මම මේ කියාදීමට උනන්දු කරනවා නෙවෙයි. නමුත් Tamanට වැටහෙන දේ හදිසි වෙන්න එපා කියලා දෙන්න. ඔක කොහොමදත් එනවා. ආවට පස්සේ කියලා දෙනකොට තේරෙනවා. ඒ ඒ කියලා දෙන එක වැඳගෙන අහගෙන හිටියට ඒ එතකොට ආපහු ලැබෙන දැනුම පුදුමාකාරයි. ඉතින් මම කියක හිත්වදින්න කියන්නේ නිදර්ශනයක් විදිහට සරුවච්චන් වහන්සේ අපේ ගෞතම සරුවච්චන් වහන්සේ කොයි සරුවච්චන් වහන්සේත් මේ ධර්මයේ ධර්මයේ තමයි පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාවේ 80 18 කලක් බ්‍රහ්මයෝ දෙවිගොල්ලෝ මේ ඉඩ අවරන්න බැරි වෙන්න වට වෙලා හිටියලු. ඇල්පිනිච්ච තුඩක තරම් ඉන්නවලු කෝටි ගාණක්. මේ අහන්න. හැබැයි පස්සක මහණුන් විතරයි හිටියේ. බණ අහන්න මිනිස්සු වශයෙන්. ඒ බස්සක මහණුන්ගෙන් කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේට තේරුණා මේ කියන බණේ. ඒකල උන්වහන්සේ උදාහරණයක් කරනවා මේ යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කිය. යම් තාක් හට ගන්නාසුළු ධර්ම වෙනව නම් ඒ සියල්ලම නිරුද්ධ වෙනවා. උකට පිළියම් කරන්න දෙයක් නැහැ. උකට මොනම දෙයක් කරන්න ඕනේ නැහැ කියලා යම් තාක් ධර්ම හට ගන්නාසුළු නම් ඒ සියල්ල. ඒකට ඒ කොණ්ඩඤ්ඤාවරුවෙන් ප්‍රකාශ කරනට බුදුරජාණන් වහන්සේ උදන් වැඩි. මොකද එක්කිනෙකුටවත් අවබෝධ කරලා දෙන්න බැරි වුණා නම් සම්මා සම්බුද්ධ වෙන්න බෑ. සම්බුද්ධ වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒත්තු ගන්න පුදවසේ තමයි සම්මා සම්බුද්ධ වෙන්නේ. නිසා සම්බුදුරජාණන් වහන්සේ නමක් හිටිය වගේ හිටිය අපේ ගෞතම සරුවච්චන් වහන්සේ සම්මා සම්බුද්ධ කිරුවේ කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ. පළවෙනිම මිනිස්සයා ලෝකෙන් සාක්ෂි වුණා බණ තේරුණා. ඉතින් ඒ වගේ භාවනා කරනකොට එන ඒ සුද්ධ වෙලා එන ඒ ඥාණය එහෙම නැත්නම් ඒ වැක්කිරෙන පටන් ගන්න උල්පතකින් වගේ ඉතින් ඒක එනකොට යෝගාචර හිතා ගන්න බෑ. එයා හිතනවා මහසි සාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා තාම සෝවාන් වත් වෙලා නැති යෝගාචරයා මම රහත් උනායි කියලා හිතෙන තරම් මාර්ගේ පටලවා ගන්න ඉඩ තියෙනවා. බුද්ධ ඥාණයට අපි ඊතරම් සලකනවා ලෝකයාද. පිටරට යනවා. ඉඩම් බුදල් විකුණනවා. රට රාජ්‍ය අතහරිනවා. ඥානෙ ලබන්න. නමුත් ඥානෙ ලබන්න කරණ තියෙන්නේ තකතිරුකම නැති කරන එක විතරයි. එහෙම නැත්නම් ඒක නිසින්ින්ද වැඩෙන තියෙන බාධා වයින් කරන්න ඕන. වෙන විදිහට කියනවා ඥානෙ තියෙන ආසාව නැති කරන්න. ඒක අපේ කේමනන්ද ස්වාමීන් බොහොම සරල විදිහට ඉදිරිපත් කරා. නිවන් දකින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා. ඒ ශාන්ති ගොඩක් විශේෂණ කරේ ප්‍රඥාවි ප්‍රඥාවි මුත් කියන්නේ මේ ලැබපු ඥාණේ ඥාණේ විසිකොල්ල දාන්න කියන කටක විතරයි. ඥාණයෙන් වෙන් වෙන එක තමයි ඥාන විමුක්ති කියන්නේ. තමයි ලැබෙන හැම ඥාණයකින්ම වෙන් වෙන්නට වෙනවා. ඒ ඥාණයට දාසකම් කරන්න එපා. එතකොට ඥාණය පිටිපස්සේ එනවා. කෙල්ලෙක් දා ගන්නවා වගේ තමයි. පිටිපස්සේ යන්න ගියාම කොහොමඩක්වත් කෙල්ල ගණන් උසනවා. කරබන ඊටපුවාම ඔන්න එනවා පිටිපස්සේ. ඕක දන්නවනම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වහනවා. අධ්‍යාපනය කෙනෙක් කොහොමඩක්වත් දෙන්න බෑ හැබැයි ගන්න පුළුවන්. ඒකට ඕන කරලා තියෙන නිවරණ ටික අයින් කරලා මේ ලෝකෙ දිහා බලනවා පේනවා පිස්සුනේ කෙලින්නේ මේ මිනිස්සු. උඹ මොකටද පිස්සු කියන්නේ? ලෝකෙ පිස්සු කෙලියන්නේ. කියලා ඥානෙ පහළ වෙනකොට ඒක හුඟ දිනෙක පොල් කටුමාලයක් වගේ උර චක්‍ර මාලයක් දාගන්න තව මට දැන් ඔක්කොම හරි. මොකද ඒක උපක්ලේශ වෙන්න පුළුවන්. උපක්ලේශ නොවෙනවනම් තමයි පුදුම. ඒ තරම් මිනිස්සු ඥානෙට කෑදරයි. දරුවන්ට ඥානෙ දෙන්න හදනවා. තම ජාතියට ඥාන දෙන්න රජවරු දඟලනවා. මොනම ඥානකින්වත් වැඩි වැඩක් නැහැ. තණ්හා මාන දිත්තුලින් පැටලිලා යනවා. ඥානේ ලබල ඒක උපක්ලේශ රහිත කරලා එනතර පිපිඤ්ඤ ගෙඩියක් හැදුවට පිපිඤ්ඤ ගෙඩි තිත්ත කපන්නේ නැත්නම් උයව්වට පස්සේ හරි නෑ නේක දැන් කපලා තිත්ත අරින්න ඕන. ඥානේ තිත්ත අරින්න ඕන. ඥානේ තණ්හා මාන දිත්තු නැතුව. ඊගාට එතකොට ප්‍රීති පහළ වෙනවා. ඒ ඒ ඒ එන සතුට මුළු ඇඟම තිරියම් කරන සුළුයි. හරියට මුළු ඇඟම ස්පා එකකට දැම්මා වගේ, අභ්‍යංගනයක් කරා වගේ, මසාජ් එකක් දුන්නා වගේ, පංචකර්ම කරා වගේ මුළු ඇඟම අලුත් වෙලා එන්න පටන් ගන්නවා. ඉතින් ඒ ප්‍රීතිය ප්‍රිනායන ගතියක් එන්නේ මුළු සෛලයක් සෛලයක් පාස පිනායන පටන් අරගන්නවා. ඒකට කියන්නේ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති. කයනුත් කයත් සාක්ෂි දෙනවා දැන් නම් සත්‍ය වැටෙන්නේ කියලා. ඒ තරම් කය පිනා යනවා. ඉතින් එතකොටත් හිතනවා මේක මගේ. මේක මම. මම තමයි මේක කෙරුවේ කියලා. නමුත් මේ ධර්මයේ පෙළ ගැහෙනකොට ඒක එනවා. කාටත් එනවා. ඒකට ආයේ මේ මම කියාගන්න ඕනේ සරුවචනාංශේ ධර්ම දේශනා කරනවා සුසුපබුද්ධ කුට්ටි කියලා. ඇඟ මුළු අස්සන් කුෂ්ඨ හැදිච්චි කුෂ්ඨ රෝගියෙක් ආවා. සුපබුද්ධ කියලා කියන්නේ ඒක රෑ තිස්සේ ආංගිරි ගන්න නිසා කාටවත් බුදියන්න බෑ ඌල ඉන්න තැනක. ඒක සුපබුද්ධ කියන්නේ කුට්ටි කියලා කුෂ්ඨ රෝගියා. ඉතින් මේ වගේ බණ කියනකොට පිටිපස්සෙන් ඇවිල්ලා වාඩිනවා ඌට විතරයි බණ තේරුනේ. කාටවත් තේරුන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා බුදු ජානනාස් ළඟට ඇවිල්ලා පුදුම විදිහට ස්තුති කරා ස්වාමීන් වහන්සේ අන්ධකාරයේ අතින් තෙල් පහනක් දැල්ලුවා වගේ වහන්සේ කියන බණ හොඳට තේරුණා. පාර මුලා වෙච්ච මිනිහට අත දික් කරලා පාර පෙන්නවා වගේ මට තේරුණා. යටිකර කර කලයක් උඩුකුරු කලාක්ෂේ මට ධර්මයේ තේරුණා කියලා මම උදම් මැනුවා. උදම් මැනුවාට පස්සේ පහුවෙනිදා මේ මිනිස් මේ මිනිස්සයා යන ගමන් දෙනක් කැරලා මැරිලා බොකු බඩවැල එළියට ඇවිල්ලා තිබ්බා. එතකොට සංඝයාට අර ඉස්තර දවස උදම්මනුවක් දැක්කා. පහුවෙන්ද දකින්නකොට අර පාරයිනේ මැරලා ඉන්නවා දකින්නකොට ඇවිල්ලා බුදුරජාණන්සේට මතක් කරා මතක ස්වාමීන් වහන්සේ ඊයේ අන්නා වගේ බණහලා සතුටු වෙච්ච මිනිස්සයා මේ පැටියෙක් කියන දෙනක් පිස්සු ඇදී ඇවිල්ලා මැරුවා. ඊට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරන ওই මනුස්සයා එනකොට අන්තිම දුප්පතෙක්. නමුත් බණහල යනකොට දිලිද්දෙක් නෙවෙයි ගියේ. අදලිද්දෝ. එනකොට අමු මැට්ටා. යනකොට ගිය පුදුමාකාර ඥාන සහිතව සත්ත ආර්ය ධනෙන් යුක්තවයි මිනිස්යා පහු ගියේ. ඒ තරම් වෙනසක් වුණා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නෙවෙයි. සල්ලි වලට පොහොර සාතික අරගෙන නෙවෙයි. කාටවත් පෙන්වන්න නෙවෙයි. මේ ධර්මයේ වැටුණාට පස්සේ එන ඥාණය එන ප්‍රීතිය ඒක ඒ විස්තර කරගන්න බැරි තරම්. ඒකට ඇලීමක් ඇති වෙනවා කියන එක සාධාරණයි. නමුත් මේ ගමනේ යන කෙනා දැනගන්න මේ හැම ඇලීමකින්ම කරන්නේ නිවන වළක්වන එක. මේ හැම ඇලීමකින්ම කරන්නේ මාර්ගය අමාර්ගයට දානවා. න්‍යාය දැනගැනීම බැරි කරනවා. නිසා මේක තියෙන සාසනයක් උභෝග ආවට ආඩම්බර වෙන්න එපා. කනගාටු වෙන්නත් එපා. මේක දැනගෙන ඒ ප්‍රීතිය හරහා පස්සද්ධිය කියන්නේ තැම්පත් වෙන්න පටන් ගන්නවා නිකන් මුත්ත තිබ්බා වගේ. ඔහේ ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් කලවම් කළ කලවම් කළ මැටි ටිකක් විදුරක තිබ්බොත් ඉතින් ඒක මණ්ඩි වහිනවනේ. ඉතින් මණ්ඩි වැසට පස්සේ ආයෙ හොල්ලන්න හිතෙන්නේ නැහැ. ආයෙ හෙල්ලුවොත් ආයෙ සුමානයක් යන ඕක මණ්ඩි විදින්න. ඒකෙම තියාගන්න හිතෙනවා. පැහැදීමක් ඇති වෙනවා. වතුරේ උඩ ප්‍රදී පැහැදීමක් ඇති වෙනවා. යටට ඔක්කොම මණ්ඩි බහිනවා. ඉතින් ඉතින් මේ මිනිසුත් එක්ක ඇවිස්සීලා මේ එක එකන හොයන දේවල් හොයන්න ගිහලා මොකටද මේ තැම්පත් වෙච්ච එක ආය උසගන්නේ. ඊට මේට වැඩිය හොඳයි නොකා හිටියත් කරන්නේ. දින දෙකක් කාලා එහෙම තැම්පත්කම තියාගන්න. එතකොට මේ මිනිස්යාගේ නිකුත් වෙන්නේ නැහැ කම්පන චංචල රාග ආධික. නැත්නම් රාග තාල නැහැ. එයා දන්නව කරන්න පුළුවන් කෙරුවොත් ඇවිස්සුනොත් ආය ගන්න බෑ මෙතන. ඒ නිසා කීයක් දීලා හරි මේ හේම විවේක තැනකට යන්න. ඒ පස්සක් දින ඉතින් ආපුවාම එයා පක්ලේශයක් වෙන්නේ අර গিදර ගෑනිට කියන්නේ. යෝධිය මට උඹව වෙන්නවත් බෑද? මට පැත්තකටලා ඉන්න දීපන්. ඉතින් අර ගෑණි මුට්ටිය පිටින් ඔළුවේ නමනවා. මේ බිනට පිස්සුනේ මේ මොකද වෙලා තියෙන්නේ භාවනා කරන්න ගිහලා දැන් මේ මට එනවා පස්සද්ධිය උගන්න. එක්කියෙකුට බෑ ඒක වහගෙන ඉන්න. එක්කියෙකුට බෑ. යනකම් ඉන්නේ දැන් ගෙදර ගිහිල්ලා කියන්න මට පස්සද්ධිය මං ගෙනාව ඕන් කියලා. අර ගෙදර කට්ටියට දිග ඇරලා පෙන්නන්න හදනවා. ඉතින් ගෙදර මිනිස්සු දන්නා භාවනා කරන ගාන පිස්සු හැදෙනවා ඉතිකේ. ස්වභාවයි අපා. මොකද එතකොට ගමන යන්න බෑ. නිසා ඔయిత වැඩි යමක් ලැබුණත් මූණෙන් නොවඟ නාන මුවින් නොබැන නොඅඟවා ගත කරන්නයි ගස් එක ජීවත් වෙන්න කියන්නේ. ඒකටයි කැලියට යන්නේ ගස් වලට ගිහිල්ලත් කියන්න හිතෙනවා ගහකටත් කතා කරලා නේ මචං උඹට තේරෙන්නේ නැහැ මම ඉන්නේ මේ මේ පස්සද්ධිය ලැබලා ගිහින් ඉතින් ගහත් ඉතින් ඔළුව පොඩ්ඩක් වඩලා නිකන්. ගහව කට කතා බතුරවන්න යන්නේ නැහැ. ඉතින් ඒ පස්සද්ධිය දෙන්න පුළුවන් නම් පස්සද්ධිය තමයි ඇත්තටම කියනවා නම් ওই හීලින් තෙරපිටික් කියෝරින් කියන මානසිකත්වයේ තියෙන. ලෙඩ සුව වෙනවා කියලා තියෙන. ඒ ඒ ඒ ගුණය තමයි පස්සද්ධිය. කියන්නේ භාවනා කරන කෙනාට ඒක වැඩි වැඩියෙන් භාවනා කරලා සම්පත් වෙන්න වෙන්න අලුතෙන් නැගිටින්නේ තීරයන් වෙලා. ඉතින් ඒකට ඇත්තටම අවශ්‍ය කරන්නේ බෙහෙත් පිළිකර වලින් එයා දන්නවා තැම්පත් වෙනවායි කිය. මං ඊයේ පෙරේදා ගියා වීසා වැඩකට ගියාට පස්සේ ඒ විතුරු මහත්තයාගේ පොඩි කොල්ල ඇවිල්ලා වැන්දා. කිසිමංක උඹ විතරනේ දැන් ගෙදර ඉන්නේ උගේ සීනේ 200 ගානට තියෙන. ඉතින් අම්මලා තාත්තලා හැම වෙලාවෙම තාත්තලා නැහැ. ඌට මේ කන්න දෙන්නම හරි ආස චොක්ලට් කන්න. හැබැයි හැම එකම කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඉතින් මං අම්මා නේ අක්කා ගියානේ. අක්කා ඉන්නකොට හොරෙන් දුන්නලු චොක්ලට්. දැන් දෙන්නේ නැතුව දැන් 74ට බහලා තියනවලු සීනි දපු ගමන් 76ට නගිනවලු නගිනවල කියලා. ඒතර මම විදුරෙන් අහන්න කියනවා ඌ පොයින්ට් එක දන්නවලු. මොකද සීනි නැගපු ගමන් ගිහලා පෑ කාලක් භාවනා කරනවලු ටක් ගාලා සීනි බහිනවා. ඊට පස්සේ එළ චොක්ලට් එකක් කනවා. ආය සීනි නැගකට පස්සේ අපි තැනක් තියනවලු ගෙදර මට විදුර කියනවා. ඉතින් මට හිතුණා මේ පොඩි ගොල්ලට මෙච්චර ඥානයක් තියෙනවා මොකටද ස්පිතාල විනාඩි 15ක් භාවනා කරනවා සීනගෙනවලු. මේ කන්ද දවස් 10යි නැග එක මහත්තයෙක් සදාකාලිකව ඩයබටිස් ලෙඩක්. නැගලා බහලා යනකොට කිව්වා බෙහෙත් ඕනේ නැහැ. සීනි බහලා. ආයෙන්නේ නැහැ. ඒ තරම් මේ පස්සද්ධිය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට සතහට වෙන බව දුකට විදානන් කියලා තියේදී අපි කොච්චරක් විද්දු පිටිපස්ස යනවද? හෙදකම් කරන්න ඒක කෙරෙන්න ඕන දෙයක්. නමුත් වෙදකම් උනාට පස්සේ මේ දේ කරන්න හදනවා නම් අපි කොහොමද භාවනාවට වෙලාවක් හොයාගන්නේ? ලෙඩ වෙයි කියලා භාවනා කරන්නේ ලෙඩ වුණා කියලා භාවනා කරන්නේ ලෙඩ කියලා භාවනා කරන්නේ ඒ කුසීතයන්ගේ බුබ්බඩ කතා බුබ්බඩ කතා ලෙඩ වෙයි කියලා නෑ ලෙඩ වුණයි කියලා නෑ දැන් ලෙඩ කියලා නෑ ඉතින් භාවනාවමයි මේකට උත්තරේ කියලා දන්නවනම් ඊට පස්සේ ඕන කෙනෙකුට වැඳලා කියාවි උඹලා මොන කුණු හරි මගේ ඔළුවට දැම්මත් මං ගන්නෑ මම විවේක වෙනවා. එතකොට මේ පස්සද්ධිය තේරුම් ගත්තට පස්සේ ඒක තමයි බොජ්ජංග පිරිතේ විශේෂම කියවෙන්නේ. අනික කිසිම තැනක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල බොජ්ජංග පිරිතේ ඇර පස්සද්ධි කියන චෛත්‍යකේ සඳහන් වෙන්නේ ඒක කිව්වත් අහන කොටත් සිතට සනීප වෙනවා. නිකම්ම නෙවෙයි පිටලා කියන්නේ. මම මේ බොජ්ජංග සම්බොජ්ජංගයයි කතා කරන්නේ මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ පස්සේ ඒ පසද්දී තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ Tamanට කියව ගන්නවා. බොජ්ජංග පිළිත් මොකද එතකොට සංසිඳෙනවා. සංසිඳිච්ච කෙනේ සංසිඳපු ගෙටෙන් කිටු කියනකොට මේ මතකයත් සංහිඳියාවක් ඇති වෙලාවක් පිළිබඳ මතකයත් අපේ තියෙන හිත අවුල් කිරීම නතර කළා දාන. මේකට ඇමරිකාව කියන්නේ good vibration කියලා. භාවනා කරන පිරිසක් එක්ක ඉන්නකොටත් අපි තැම්පත් වෙන ගතියක් තියෙනවා. නිසා කවුරු හරි මේ භාවනා කරන පිරිසක දඟලන්න ගියොත් ඒ අකුසල් කරගන්න මොකද අර තැම්පත් වෙච්ච හිතක් ආය බොරයි විශ්සෙනවා. එහෙමනම් පැත්තකට වෙන්නේ කොහොඳයි. ඊට වැඩි ඒ වගේම කීතයි භාවනා නොකරුවත් භාවනා කරන පිරිසක් එක්ක හිටියොත් හොඳයි. මේ පස්සද්ධියේ තියෙන ආනිසංශ තීරණ පටන් ගන්නවා මේ මිනිස්සු මේ පුදුමාකාර නිවිච්ච තැනක ඉන්නේ මේ ලෝකයා දඟලනවා ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කර කර ලාභ සත්කාර පිටිපස්සේ අඹාගෙන යනවා මේකලා කාලේ මැරලා යනවා විපස්සජයයි කියන මත ඒකට බැඳීමක් ඇති වුණොත් කියන එකයි කියන්නේ මම මේ මතු කරේ. පස්සදි ಗುಣ නෙවෙයි මේ ගුණේ ආවට පස්සේ ඒක මගේ කියා ගන්න ගියොත් පක්ලේශ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අමාර්ගයට වැටෙන්න ඉඩ තියෙනවා. අද මේ භාවනා කරන කට්ටිය අනුන්සුව කරන්න පටන් අරගන්න ලෙඩක් තියෙනවා මේ දවස්වල. භාවනා කරන්නේ සුව සේවාවක් සඳහා කට්ටියට ලෙඩ සුව කරන්න. ඉතින් ඒකට තේරෙන්න පටන් ගන්නවා මේකෙමුත් කොමර්ෂලයිස් කරලා මේකත් විකුණලා ජීවත් වෙන්න ආද. මේ පස්සද්දි චෛතසිකයත් පුළුවන් නම් විකුණලා. එතකොට පුළුවන් වෙයිද එහෙම කෙනෙකුට මේ නිවනට යන ගමනක් යන්න පුළුවන්ද කියලා. ඒක වෙන එක වෙනම දෙයක්. අද මුළු බටහිරම 100%ක්ම භාවනාව healing therapeutic curing. stress reduction নানা ප්‍රකාරණන් දාලා විකුණනවා. ඒක සුමානටේ ප්‍රොජෙක්ට් එකට ඩොලර් 550යි. ඉතින් මේ අපි ගිහිල්ලා භාවනා කරනකොට එක එකක්වත් වෙන්නේ නැහැ. මොකද සල්ලි ගන්නෑ. දැන් මම එහෙම ගියාම ඇඩ්වර්ටයිස් කරන එක එකක්වත් බලන්නේවත් නැහැ. මොකද ගාහන දාලා තිබුණොත් එනවා ඒගොල්ලෝ. මෙච්චර එන්නේ කියලා ගාන නිකන් දෙනකොට ඒගොල්ලෝ කියන්නේ මොකක් හරි මේක අප්සෙට් එකක් තියෙනවා. නිකන් දෙනවා. ඒත් අපි සතිපාසල ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. කවදාවත් සතියක්වත් ගන්නෑ. නිකන් දෙන්නේ. එතකොට එන්නේ අවශ්‍ය කරන එකට විතරයි. එහෙම නැත්තම් මේ පක් ගහ මේ පස්සද කියන චෛසිකේ මේ අනුන්ගේ ලෙඩ සුව කරන්නයි අත තියලා ලෙඩ සුව කරන්නයි අරක කරලා පිළිත් කියලා සුව කරන්නයි নানা ආකාර දේවල් වලට මේ බුද්ධ ශාසනය පටලවාගෙන මේ තමන්ගේ මේ න්‍යාය සඳහා තියෙන මේ ශාසනයේ අපි කක්කාව ගෙදගෙන අනුසෝ කරන්න පටන් ගන්නවා. කෙරෙන්නෙත් නැහැ. කෙරුවොත් වෙන්නේ මොකද නිවන මෝහා වෙනවා. එහෙම නැත්නම් නිවනට තියෙන මාර්ගය නැත්නම් අදි මේ න්‍යායස් අධිගම කියන්නේ න්‍යාය නැති වෙලා යනවා අපිට. අපිට හම්බෙන හැම ශක්තියක්ම දාගන්න ඉස්සර තමයි ගොඩ වෙන්නේ. මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න. ඒ වෙනතම මේ පිස්සු පිහට්ටෝ ඉන්නේ. මොනවා කිව්වත් ඒගොල්ලෝ එනවා. ඒගොල්ලෝ වට කරගත්තොත් අපේ ගමන බාධායි. ඒ නිසා සෝසේවාවලුත් ඕනේ මොකුත් ඕනේ. ඒගොල්ලන්ට යටි කරගෙන යන්නදල්ලා වැඩේ කරන්න නම් මේ පස්සද්ධිය ආවට ඒක මගේ කියාගන්න එපා. මම කියාගන්න එපා. මේක මගේ ආත්මය කරගන්න එපා. නැත්තම් පස්සද්ධිය මත තණ්හාමාන දිට්ටි වඩන්න එපා. ඉතින් ඒක ඒකට අවදි වෙන එක තමයි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ පාරිශුද්ධි පධානියංග කියලා කියන්නේ ಗುಣ Tamanට වැඩෙනකොට මේකෙන් මම මාන්නයක් ඇති කර ගන්නවාද සක්කාය දිට්ඨියක් ඇති කරනවා මේකට තණ්හාවක් ඇති වෙනවාද කියලා ඒක එනේන වෙලාවේ දැනගෙන ලක්ෂ කෝටි වාරයක් ඒක කරලා කරලා කරලා ඒක ආවට ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ ಗುಣ වසාගෙන ජීවත් වෙනවා කියන්නේ. සීල ගුණ වඩන්න. හැබැයි ಗುಣ වසාගෙන ජීවත් වෙන. එතකොට නේද සුඛයක් එන්න පටන් අර ගන්නවා. ඒක විස්තර කෙරුව බ්‍රහ්ම සුඛයට එහා. බ්‍රහ්මොත් ඊර්ෂ්‍යා කරන જાති සුඛයක්. කිසිම ආමිෂයක් නැහැ, නිර්ආමිෂ සුඛයක්. නමුත් ඒක නෙවෙයි නිවන කියන්නේ. නිර්ආමිෂ සුඛේ නෙවෙයි නිවන කියන්නේ. මේකට බැඳුනොත් අවේදිත සුඛේ නැති වෙනවා. සයි ආමසසුකේ මගාරින්ට නිවිතමස සුකේ ගන්න. හැබැයි මේක නෙවෙයි නිවන මේ වෙනුවට අවේදිත සුඛයක් තියෙනවා. ඒක සඳහා ඒ පිළිබඳ බලාපොරොත්තු වෙන භාවනාවේ ලැබෙන සුඛය අවස්ථානුකූල දෙයක්, తాවකාලික දෙයක්. ඒකෙන් ඉච්ඡර උදන් අනලා හිත කලබල කරගන්න හොඳ නැහැ. ලැබිච්ච දේ ලාභයට තියාගෙන සතිය වැඩිවීමට ආධාරකයක්, අනුග්‍රහයක්, ආසන්න කාරණාවක් කරගන්නවා කියන එක මම දන්නේ කිසිම විශ්වවිද්‍යාලයක මම දැකලා නැමෙව්වා උගන්වනවා කියලා. කිසිම ගුරුවරයෙක් ගෝලයකට උගන්වනවා දැකලා නැහැ. ඒ තරම්ම දුර්ලභයි. මොකද කියන්නේ කොහොම හරි සුඛය ලබපන් කියලා කියන්නේ. එතකොට මේ ලබන සුඛයට බැඳෙනවා කියන එක ඒ කියන උගුල ඒ විස ඒ කහට කපලා දෙන්න නම් මොන තරම් කරුණාවක් තියෙන්න ඕනද කියලා. මොන තරම් දුෂ්කරද දෙන්න සුඛේ වඩපන්. නමුත් ඒක නිවන නෙවෙයි. ඒකේ මෙපිට තියෙන එකක් ඔගේ කහටත් තියෙන විසක් තියෙනවා. කයින් කරන්න ඕනේ කියන එක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඒ අටුවචාන් වංශලා මේ පෙළ ගස්සලා පෙන්වන්නේ සරුවච්ච දේශනාවල් තමයි ගොනු කරලා තියෙන්නේ කියලා හිතාගෙන මේ දේශනා කරන්නේ. ඉතින් ඒ වෙනා ඒ නිසා මේ යෝගාවචරයට ඒ ಗುಣ වැඩෙනකොට ශ්‍රද්ධාව දියුණු වෙලා කුසල ඡන්දයක් කළා කුසල ඡන්ද කියන්නේ කර බැලීමේ ආසාව දැන් අපි මේ කරන එක ඒක අදිමොක්ක චෛතසිකයට වැටෙනවා. එයාට පේන්න පටන් ගන්නවා ඉස්සරහට පාර මේ දෙපැත්තේ ලාභ සත්කාර සම්මාන සිලෝක තියෙනවා. ඔක්කොම ಜಾති තියෙනවා. හැබැයි මේ ඔක්කොම බරු කරදරයි. අදිමොක්ක චෛසිකේ ඉන්න පටන් ගන්නවා. හරියට මුලක් ඕජාව තියෙන තැන ඇදිලා යන්නේ. වතුර තියෙන තැන ඇදලා යන්නේ. ආන්නේ වගේ ආට තේරෙන්න පටන් ගන්නවා මේ ඔක්කොම සන්තෝෂ කරගෙන යන ගමනක් බෑ මේකට කල්යාණ මිත්‍රය ළඟට යන්න ඕනේ සද්ධර්මය අහන්න ඕනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක ආජීවයෙන් කැපවෙන්න ඕනේ. ඒ සඳහා තවත් මේ ඉව්ව නොකර භාවනාවේ මේව කරන්න පුළුවන් කියලා හිතන්න එපා. තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න නැතුව පරිසරය සකස් කරගන්න නැතුව ඉතින් එහාට යන්න බෑ. ඒවට කැප වෙන්න ඕනේ. ඒව අප කැප වෙන්න ඕනේ. මේ කැපවීම දාන එක දෙන්න තියෙන සද්ධාකයෙන් වගේ කරන්න බෑ. කුසල ඡන්දික වගේ සද්ධාකින් කරන්නත් බෑ. අධිමුඛ්‍ය ආවට පස්සේ මම කියන්නේ කට්ටියත් එක්ක යනකොට දකුණට සිග්නල් දාලා වමට කැපුවා ගියා. ඔක්කොමලා දකුණට සිග්නල් දාන්න දැන් ඒ පැත්තටයි කියලා බලන් ඉන්නවනේ. ඒ කට්ටියට යnderලා වමට කැපුවා ගියා. අලියෝ එළවන කොටත් එහෙම කරන්න කියනවා. මොකද අලිය ඥානවන්තයා නිසා එළවනට දකුණට සිග්නල් දාගෙන දුවන්න කියනවා. ඒකට අලිය දකුණට හැරෙනකොට වමට හැරෙන්න කියලා කියන දේට අලිය අරේ ගිහිලා උට හරවගෙන එනකොට අපිට දුවන්න පුළුවන්. මේ කට්ටියත් එක්ක කොහොමඩක්වත් බෑ. වහ කණ්ඩත් බෑ. අදිමුඛ ජයසිකාට පස්සේ හොඳ ඥානයක් තේරෙනවා. එහෙන් මේන් දාගෙන ওই ත්‍රිවිලර් යන්නේ ත්‍රිවිලර් කාරයෝ. සෙනග ඉන්න තැන් වලින් කකුල් දෙක දිග ඇරියොත් යටින් දැම්ම ගියා. ආන්න ඒ ගතිය තියෙනවා. ඒක හරි සෙල්ලක්කාර වැඩක්. ඔක්කොටම පේන්නේ මේ ඔක්කොම එකතු කරනවා රැස් කරනවා ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා වගේ තමයි. කොයි වෙලාවට හරියක් දන්නේ ළඟම තියෙන පාරෙන් පැන්නා විවේකෝගා. ඒක කරන්න අමාරුයි ආගමෙන් මම පැහැදිලිව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා කිසිම ආගමක බෑ ආගමෙන් කරන්නේ අපි ඔය ලක්ෂේ පූජාවල් වලට කට්ටිය රැස් කරනවා මිනිසු ලක්ෂයයි අටපිරිකර ලක්ෂයයි අනම්මනම් කරන ගෝසාව දාගෙන මේ යන වැඩ සරුවච්චන් වහන්සේ කාලෙත් තිබුණා මහා සමයද අවස්ථාවක් කියලා කියලා කෝටි ගණන් මිනිස්සු සරුවච්චන් වහන්සේ ළඟට වැඩියා මිනිස්සු දිව්‍ය බ්‍රහ්මියෝ මොන් සරුවච්චන්සේගේ එච්චරම අබිරමණය කරේ නැහැ මොකද උන්වහන්සේ දන්නවා මම තියෙන ආදර්ශය පස්සේ ඉන කට්ටිය ගනි මේ සෙනගක් එක මේක යන්න බෑ. ඒ නිසා සෙනග තුලින් තමයි මේ ධර්ම ඉගෙන ගන්න. නෙළුම මඩේ තියෙන්නේ. පොහොට්ට උඩට ආවට පස්සේ යා ආයේ මඩත් එක්ක ඇසුරක් නැහැ. වතුර දැම්මට වතුර අල්ලන්නේ නැහැ. නෙළුම් පතට වතුර දැම්මට ඇලපතේ දිය කඳුලක්සේ අල්ලන්නේ නැහැ. ඒ නිසා සිනිගඳ හිටින්නේ නැහැ. ආන්නේ වගේ මේ සෙනගත් එක්ක හිටියට සෙනගින් අයින් වීමේ ඒ ඥාණය මේක ඇත්තම සද්ධාවේ උත්කෘෂ්ඨ මට්ටම කියලා කියනවා අදිමොක්කේ පුදුමාකාර නිවන් ලැබලා නැතුණාට නිවන පේනවා දැන්. මේක කෙරුවොත් කරන්න බෑ. මෙහෙම ගියොත් යන්න පුළුවන් කියලා අන්න ඒ උපාය ඥානේ මේක ඇත්තටම ඥානෙ නෙමෙයි මේක සද්ධාාවක්. ඇදහිල්ලක් එනවා කරපු මෝඩකම් ප්‍රමාණයට. මම මෙච්චර ටොං ගාණක් කාලා තිනවා දැන් බෑ. දැන් හිමීට දාලා යන්න ඕන කියලා ඒ අදිමොක්ක චෛතසිකය ඇත්තටම කියනවා නම් නිවන ලබන්න ඉස්සෙල්ලා නිවනේ සුඛය. නිවනේ තියෙන නිදහස පෙන්වලා දෙනවා. ගිහිල්ලා නැහැ. මේ කන්ද මුදුන නැග්ගට පස්සේ අනේ මෙච්චර උහුලන් වදි. මෙච්චර පිසුදු වාතයේ තියෙයි. මෙච්චර සීතලයි. මෙච්චර මට ඈත පෙනේ කියලා මේ කන්ද නගිනකොට පේන්න පටන් අරගන්නවා. ඒක ඇදහිල්ලක්මද කියන්නත් බෑ. නමුත් ඒක එන්නේ ඊට ඉස්සලා කියන ඕබාස ඥාන පීචි පස්සද්දි සුඛ කියන චෛතසිකත් එක්ක පේනවා. දැන් පාර හරියි. ඒ බවවත් කාටවත් කියන්න යන්න එපා. ඒ බව කිව්වත් ඒගොල්ලෝ කියයි මී යකා මොනවද ලණුවක් කාලා. බෝරු අවුලා තියෙන කිය. අපේම සරුවච්චන් වහන්සේ අපේම සරුවච්චන් වහන්සේ කියන්නේ ගෞතම සරුවච්චන් වහන්සේ මේටි ඉස්සලා කශ්‍යප සරුවච්චන් වහන්සේ කාලේ ඉපදිලා ජෝතිපාල මානවකයා වශයෙන් බොහොම ඇසුරක් පවත්ලා තියෙනවා ඒ අඩු කුලේ මිනිස්සෙක් එක්ක වළං හදනවා. එයා කුඹකාර. එයා තමයි කාශ්‍යප සරුවචන්දික ප්‍රධාන උපස්ථායක. අන්තිම දුප්පත්. අම්මයි තාත්තා දෙන්නම අන්දයි. ඉතින් ඒ නිසා බලන් හදලා එළිය තියෙන මඩුවේ කැමති කෙනෙක් වළඳක් ගිහලා මුං ඇට ටිකක් දාලා තව කෙනෙක් වළඳක් ගෙනලා උඳු ටිකක් දාලා හාල් ටිකක් දාලා මිනිහා ඇවිල්ලා ඒක තම්බලා අම්මට තාත්තට දීලා තමයි කරන්නේ. දැන් සරුවචනන්සේ හරි විශ්වාසයි මේ මම කියන්නේ කාශ්‍යප සරුවචන. දවසක් ජෝතිපාල මානවකයා මෙයා නම්බුකාර මිනිස්සෙක්. එනවා මේ හම්බ වෙන්න මේ ගටිකාර බ්‍රාහ්මණය. ගටිකාර කියන බලංකාරී වශයෙන් ටිකක් වෙලා ගියාට පස්සේ කියනවා මට ලොකු වාසනාවක් ලැබුණා සරුවචනංශ කෙනෙක් පහළලා ඉන්න යන් කියලා. අනේ උඹලනුවක් කාලා මේක තට්ටේ ගාගත්ත මෝඩේකට රැට් රැට් හැවටෙන්න හැදිලා තියෙනවා උඹ ඵලයන් යන්න කියලා මේ ඊගාට බුදු වෙන්න ඉන්න හාමුදුරුව සරුව බුදු වෙච්ච කාශ්‍යප සරුවචනංශය ගැන ඔය ඉස බාගත්ත මේ මූඩු බහනෙකුට රැවටිලා ගියා. ඊට පස්සේ ආයෙත් ඒකක් එහෙම දීලා කියනවා මම ඔයාලට ඇත්තමයි කියනවා මම පුදුමාකාර ඇදහිල්ලකින් කරන්නේ මේ සරුවඥයි කියලා. මම බත් හැරයක් උඹට කිව්වනේ. උඹ ඒ කෑවට ලනුව මං කන්නේ ඊට පස්සේ මේ දැන් මෙයාට ඕනකම තියෙන පැහැදිලිව මේ ජෝතිපාට මානවකයට පෙන්නලා මේ සරුවචන්සිකේ ධර්මයේ පොඩ්ඩක් දෙන්න. මෙයා වැදගත් කෙනෙක් කියලා. පස්සේ එන ඔක්කොම තීසි නාණ්ඩ යන්ද කියලා. නාණ්ඩයන් ගඟට යනවා. ගිහිල්ලා නාන ගමන් ඉන්නම බෑ. ගටිකාර බ්‍රහ්ම මේ ගටිකාරට එක පාරට පැනපුවන් අල්ල ගන්නවා කෙස් ඇටි අල්ලගෙන ජෝතිපාල කල්පනා කරන මේ අඩු කුලේ එකෙක් මගේ ඔළුවෙන් අල්ලන්නේ දැන් දෙසරයක් කියලා යන් වරෙන් යන් කියන ඉච්චරයි දැන් මේ යන්න හදනේ දරුවා chance පෙන්නන්න ඒ වෙලාවේදී මම කරබනින්න මොකක් කර මේක ඇති කියලා ගියාට පස්සේ එතනම පැවිදි වෙනවා ආයෙත් නැහැ එතෙන්ද යනකම් එතෙන්ද යනකම් මේ මෙච්චර තමන්ගේ බොක්කෙන්ම යාළුවා කියන දේවත් අහන්නේ නැහැ. කොයි වෙලාවෙ මේක වෙයිද කෙනෙකුට? අපිට කියන්න පුළුවන් වේද මෙයා මේ වෙලාවේ හැරෙයි මේ වෙලාවේ නැහැ. ඒ අදිමොක්කේ එන වෙලාව ඒ ඒ පිළිගැනීම එන වෙලාව ගිය ගමන් මෙයාට තියෙනවා දැන් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. මේ තමයි සරුවචනාංශේ මං ආයෙ ගෙදර යන්නේ. මං පැවිදිනවා. ගටිකාට බෑ එහෙම කරන්න. ගටිකාට අම්මා තාත්තා සලකන්න ඕන නිසා එයා ගෙදර යනවා. ඉතින් ඒ වගේ එන ඒ අදිමොක්ක චෛතසිකය ඒක මේ අර සාමාන්‍ය අපි ලෝකේ කියන්නේ ලව් කරනකොට මේ හිත ගිය තැන ආදර රජමාලිකාව සෑදේ කියලා. හිත ගියා නම් ගියා. ඒක තව කෙනෙකුට සාධාරණීකරණය කරන්න බෑ. ධර්මයත් එච්චරයි. ඒ නිසා කවදාවත් Tamanට වැටුණාට අන්ධහර පාණ්ඩේ යන්න එපා. කෑ ගහන්න යන්න එපා. කෑ ගැස්සෙනවා. කරන්න දෙයක් නැහැ. කවුරුත් එහෙම පිළිගන්නේ නැහැ. අපි කිව්වට කවුද පිළිගන්නේ? එයාටම එන්න ඕන. නමුත් කාට හරි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකොට එනේ කලේ එළියට කියනවා අදිමොක්කේ කියලා යාට තේරෙන්න පටන් ගන්නවා මිත්‍යක් කලුත් මම මේක දැක්කා නමුත් මම මේක පිළිගත්තේ නැහැ දැන් තමයි පිළිගන්නේ කියලා Tamanටම තේරෙනවා අර වැහුම් ඇරියා වගේ තිරයක් ඇරියා වගේ මේක තමයි පාර හැබැයි මට හැමදාම තියුණු එක හරිද වැරදිද සමතෙද්ද විපස්සනාද ඉස්සරහටද පස්සට කියන සැකේමයි ඒ සැකේ අනිත් පැත්ත තමයි ඔය කියන්නේ අදිමොක්කේ කියලා කියන්නේ තාම සෝවන් වෙලා නෙවෙයි. නමුත් දැන් තේරෙන පාර හරි කියලා. ඉතින් කාටවත් කියන්න තරම් යෝජනා ඉස්තර වෙලා නැහැ. හැබැයි එයා අරගෙන යන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට හොඳම වැඩේ තමයි ඒක කාටවත් ගහපා දෙන්න යන්න එපා. ගැහුවොත් කියන්නේ මෙන්න මේමය මම කරන්නේ. ඕන කෙනෙක් එතෙන් යන කරගන්න. හැබැයි මේකම කළ යුතුයි කියලා කියාගන්න යන්න ගියොත් අපි එතකොට පක්ලේශ වලට අහුණා වෙනවා. ඒකට පග්ගහෝ කියලා පග්ගහිත වීරියක් එනවා. ඕන වැඩක් කෙරුවට තමයි දැනගන්නවා මට වාඩි වෙන්න ඕනලයි මට වාඩි වෙන්න ඕන. සක්මන් කරන වෙලාවෙ මම සක්මන් කරන්න ඕන. මම මේ වැඩ ටික මම කරගන්න ඕන. කවුරු ඇවිල්ලා මොන තරම් කාලසටහන හදලා දුන්නත් ඒ ඒ කල යුතු ටික මම කරගන්න. ඒක සඳහා කුසීත වෙන්නේ නැහැ. ලෙඩ වුණයි කියලා, බඩගිනිනවයි කියලා, සීතල වුණයි කියලා, ගමනක් ගියයි කියලා මොකක්වත් බෑ. හම්බෙවිච්ච වෙලාවේ කලදුටු කල වලහියකම් කියලා බැදී කරගන්න පුළුවන්. ඇත්තටම මේ බග්ගහිත විදිය කියන කාවට පස්සේ තේරෙනවා අපිට හිත ඇත්තම් පත කුඩාද කියලා. යදිලා කරනවනම් ඕන වෙලාවක කරතයි. අර පොඩි ගෑන් ළමෙක් ලියලා තියෙනවා ලියුමක් ඒක ලියලා තියෙනවා මං අද උදේ වරුවේම සතියෙන් හිටියා මුළු පාසල් ගිහිලා එනකම්ම. ඉතින් මට දැන් කියන්න තියෙන කිසිම බාධාවක් බාධකයක් නෙවෙයි. සතියත් ප්‍රඥාවත් පීරියක් තියෙනවා නම් ඕනම තැනක භාවනා කරන්න පුළුවන්. අටේ පන්ති ගෑන් ළමෙක් ලියන ඒ කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා. ආතාව වීර්ය සම්පජාඤ්ඤේ සතිය තියෙනවා නම් හැමදැනම භාවනා මධ්‍යස්ථානය. හැම කෙනෙක්ම යෝගාවචරේ. නැත්නම් මම යෝගාවචරේ අනෙක් කට්ටිය යෝගාවචර නොවුණත්. ඉතින් ඒක නැති කට්ටිය අරයක් අහිනවා මේ මැස්සෙක් වෙනවා හේක් වැස්සක් වෙනවා මට භාවනා කරන්න බෑ කියලා මේ කරන කතාවල් එනකොට හොම්බ උලන්න හිතන බිම මට්ටම් වෙන්නේ. ඉතින් මොන තකදීරුකමද මේ මිනිස්සු දුගන්නන්නද මම වැඩි ඉතින් පුළුවන් එක කරපන් නැත්නම් නිකන් හිටපන්. මොකද හරි ගියාට පස්සේ යාට ආයේ වන වන ඉන්න දෙයක් නැහැ. ඒක හරි ගියේ නැති වෙලාවේ කොච්චර බලපෑම් කළොත් හරියන්නේ නැහැ. ඒ නිසා ඊවැනි පග්ගහිත වීතියක් ආවත් ඒක තණ්හාවට මානෙට දිටිය දාගන්න එපා. ඒක එනවා. මේ වෙලාවේදී එනවා. ඒතියෙදි ඉදිරියට යන්නේ කාගවත් දොස් කියන්නේ යන්නෙත් නැහැ. මට මෙච්චර වීර්යයක් තියෙන උඹලා මැට්ටෝ කියන යන්නෙත් නැහැ. මේ අරගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඒකට කියනවා ලීස් ෆ්‍රික්ෂනල් පාත්. එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් එකේ ඉන්නේ කොයි වෙලාවෙත් ඔය මොන තියෙන දෙයක්වත් නැහැ මැදමාර්ගයේ දැම්ම ගියා. එයින් දැම්ම මේන් දැම්ම ගියා. එතකොට යාට තේින්න පටන් ගන්නවා මේ උපක්‍රමය දන්නවනම් හැම වෙලාවම අරමල්ලද වීර්යය ඇතුව ජීවත් වෙන්නේ කොයි එක ආවත් මේ පව් වැඩ මේ පිං වැඩ මේක හරි වැඩ වැරදි වැඩ මොකක්වත් නැහැ කරන වැඩේ සතියෙන් කරනවා. ඒ පග්ගහිත වීර්ය එනකොට හරි පුදුම දෙයක් තියෙන කෙලෙස් ඇඹරිලා පැත්තකට යනවා. කෙලෙස් වලට එන්න බෑ ඉස්සරහට. හරියට බෝවින ලෙඩක් තියෙන තැනකට මේ මේ වැක්සින් එක අරන් ගියා වගේ. එයා දන්නා මට බෝ වෙන්නේ නැහැ. බය වෙන දෙයක් නැහැ. ඕකට කෙනෙකුට බෝ වෙන්න පුළුවන් කියලා. ඒ අර මේ පොතක ලියලා තිනවා ඔය කෑගල්ල පැත්තේ ඒ දවස්වල මේ දැන් ඊනිට ධම්මා ලෝකාමදෝ. විශාල ව්‍යාපාරයක් ගෙනියලා තිනවා මැලේරියා විරුද්ධව. ඉතින් ඒ සාන්ති බහැලා වැඩ කරනකොට ගමේ ඉන්නලු සිත්තුක්කාර මිනිහෙක් කිසිම තභාවේ වැඩකට එන්නේ නැතිලු ගණ්ඩම බැල්ලු. මේ ආමතුකලු කමන්නේ මම මේ මිනිහා කියලා හම්බෙන්න ඕන කියලා. ඉතින් යනකොට මිනිහා කන්ද උඩ ගෙදර අතු ගන්නවලු. මේ ආමතු ගෑලු ගණන් ගත්තේම නැතුව. ගිහලා ඇඟේ හැප්පුණාලු ආමතු. ඊට පස්සේ මොකද? ওই නමලට තියෙන පන්සල කියලා කරගන්න දෙයක් කරගන්න කිව්වා. මෙව නෑ අපි ආවේ මේ මේ මැලේරියා මරණ. ඒව රජුන්ගේ වැඩනේ. ඔබ අන්සලට වැඩනේ. නෑ නෑ මමත් රාජකුමාරයෙක් තමයි කිව්වලු මේ අපේ යක්කඩේ යක්කඩේ නෙමෙයි හිණේටෙන් ධම්මාලෝක කාමතුරු. හා කියලා කාමරේට ගෙට ගිහිල්ලා සුදුරිද්දක් කරලා වාඩි කෙරෙවල්. ඊට පස්සේ මේ හාමුදුරුවෝ මෙහෙමයි මේ මැලේ තියා ප්‍රශ්න නිසා අපේ ජනගහන දැයෙන්න අමාරු වෙනවා. සවිල සහායක දෙන්න. හාමුදුරු නෙමේ. පන්සිල් පද රකින්න ඕන මොකක්වත් නැහැ. මේ ගමේ ඉන්න අමනියෝ එක එක්කත් පන්සිල් රකින්නේ නැහැ. උන්ට මැලේරියා හැදලා මැරෙන්න ඕනේ. මට පන්සිල් මට මම පන්සිල් ලගින මම මැරෙන්නේ නැහැ. මට විශ්වාසයි. ඊහාඳුර කියනවා මේ මිනිස්සයා රත්ත්‍යාදු කාලේ ගොරෝසු මිනිස්සෙක් කියලා කිව්වට ඒ මිනිසට විශ්වාසය ඇවිල්ලා තේ මිනිස්සයා දන්නව මම පන්සිල් රකින්නයි කියලා. ඒතුට එයා දන්නව මට ඉන්නේ නැහැ කියලා මැලේදියා. ඕක දෙන්න පුළුවන් කාටවත්. කොයි මැලේරියා එන්නේ ඉස්සල වෙවුලනෝනේ අපේ කට්ටිය. මැලේරියා මැලේසියා වල තියෙනකොට මේ කට්ටිය මේ ක්විනින් ගන්නවා. මේ වෙවුලනවා. අම්මට මැලේසියා යනකොට දුවට මැලේසියා යනකොට අම්මටත් මැලේසියා. මැලේරියා බේත් පලාතක නැහැ පාමචේකකවත් බේත් නැහැ මොකද මැලේරියා මග එනවයි කියලා. එන්නේ ඔය මොකක්වත් වෙන්නේ නැහැ. දැන් 2012 මැරණොයි කියලා. කී දෙනෙක් බෝගස් වටේ කැරකුණාද? නිකන් කැරකිල්ල හැදෙනකන් කැරකුණා 10. දැන් 2012 ගිහිල්ලා අවුරුදු 6කුත් ගිහිල්ලා දැන් කටියට මතකත් නැහැ මේ විනාශ වෙච්ච ලෝකෙනේද ඉන්නේ කියලා. ආයෙත් පෙන් කියනවා 2012ට ඉස්සර නම් පන්සිල් වලට 6 සිල් රකින්න. අයි දැන් ලෝක විනාශ වෙනකොට ඒ වගේ පග්ගහිත වීර්ය ආවට පස්සේ නම් මේ ලෝක ධර්ම අපිව පෙලන්නේ අපිව තවන්නේ අපේ චපලකමටමයි. අපි ඒ තියෙන හැදිච්චකම තමයි. ඉතින් ಗುಣ ටික ආවට පස්සේ නෝ මේ වෙලාව මටවත් කමන්නේ. ඕන දෙයක් වෙච්චාවයි කියලා. උප ဋ ාණය කියලා සතියක් එන්න පටන් අර ගන්න උපට්ඨිත සතියක්. ඊට තේරෙන්න පටන් ගන්නවා කොයි වෙලාවෙද මට සතිය නැත්තේ කියලා බලන්න ඕනයි කියලා. සතියෙන් ඉන්න බැරි අහවල් වැඩේද කියලා හොයන්න හිතෙනවා. වන්පින උදේ ඉඳලා හැන්ද වෙනකන් සතියේ ඉන්නේ. කාට හරි කියන්න පුළුවන් ඔය ලෙඩක් උනායි කැස්සක් ආවයි මැස්සෙක් ආවයි කියලා ඒ වෙලාවේ හොඳටම සතිය තියෙනවා. අපි චෝදනා කරන හැම කරදරයකදීම හොඳට සතිය පිහිටලා තියෙනවා. අපි හිතනවා නෑ සතිය කැඩිලායි කියලා නෑ එහෙම එකක් වෙන්න ඕනේ නෑ. සතිය තියෙන්නේ. ආන්නේ බව දැනගත්තට පස්සේ කියන්නේ තන එහෙනම් මොකටද මේ සතිය වඩන්න උත්සාහ කරන්න කියලා. උත්සාහ කරන්නේ තියෙන බව දැනගන්න. සතිය කාටවත් දෙන්න දෙයක් නැහැ ඒක තියෙන එකක්. නමුත් වෙන දේවල් වලින් අනිවිත වෙලානේ ගත කරන්නේ. සද්ධාවට යට වෙලා ගත කරනවා, වීරයට යට වෙලා ගත කරනවා, සමාධියට යට වෙලා ගත කරනවා, ප්‍රඥාට යට වෙලා ගත කරනවා, සතිය ඉස්සර කරගෙන ඉකියන. ඒක තියෙන ඒක ජම්ම දායාදයක්. ඒකට පග්ගහිත විරියක් තියෙන. අල්ලාගෙන ඒකට වීරියම තමයි තියෙන්නේ හැම වෙලාවෙම. වීරියනේ සතිය. ඉතින් එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා. ඒක මුල් කරගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්ත කොයි වැඩේ කරත් නිවනට ඒ බුදුම පන්සිංශ මෙහෙම බණ කියන තැන හිටපුවාම ඈත පේනවා සුවේදු ගොන්චෛත්‍ය. ඉතින් සමහරු උපන්දිරේට පයින් යනවා එතෙන්න සංඝයා වහන්සේලා පින්න පාත කරන කියලා එතෙන්න පින්න පාත බෙදලා උපස්ථාන කරනවා. ඉතින් ඒක ලොකු දෙයක් අපේ හිරිපාද යනවා වගේ, කල්ණි යනවා වගේ. ඉතින් ඒ ශාන්ති කියනවා අපි සුවේදු ගොන් යන්න ඕනේ කියලා හිතපු වෙලාව ඉඳලා අපිට එහෙට අඩිය තිබ්බත් මෙහෙට අඩිය තිබ්බත් කොහේ ගියත් අපි සුවේදු ගොන් වලට ලං වෙනවා. අපි සිරිපාදේ යන්න ඕනේ කියලා පටන් ගත්තට පස්සේ ඒ වෙලාවට කෙහෙල් කොල කපන්න ගියත් බස් එකට කොට වෙන්න ගියත් අපි සිරිපාදේ පත්මෙට නෙලං වෙන්නේ. මේ වගේ තමයි මේ සතිය කියන එක හඳුල්ලා දුන්නාට පස්සේ පුළුවන් නම් අමතක කරන්න බෑ සතිය. මේ කුඩු ගැහුවා වගේ වැඩක් මේ සතිය කියන්නේ. ඇබ්බැහියක්. එච්චර දරුණු ඇබ්බැහියක් මගේ ජීවිතේට මම දැකලා නැහැ. සතිය කියන එක කාගැරි ඔලුවට දැම්මොත් ඒක මැරුණත් නිවන් දකින්න. මොන විදිහෙන්වත් ඒක නැති කරන්න බෑ. බුදුරජාණන්සේ අපිට දීලා තියෙන ඇබ්බැහිය පුළුවන් නම් හෙට අනිද ගෙදර ගිහලා ඔක නැති කරන්න බලන්න. ওই software එක දැම්මට පස්සේ computer එකට erase කරන්න බෑ. ඉතින් කීයක් දීලා හරි දෙන්නත් හිතනවා. හැබැයි දැනගන්න ඕනේ කලේ මොනින් නමලා තියෙන අය වතුරක් කරන්න යන්න එපා. උඹට හරි ගියාට අනිකට හරියන්න බැරි වෙයි. සතුටින් ජීවත් වෙනවට කැමති කෙනෙක් එයි. ඒකට උපේක්ෂාවකුත් එන්න පටන් ගන්නවා. කවුරු මොනවා වුණත් ඔළුව බේරගෙන ඉන්නත් පුළුවන්. ඉන්නවා. බින්ද කෑකොත් සංගාන අඬන දොඩන දේවල් ආපුවාට පස්සේ හිතුවද මේක ගණන්න පුළුවන්. ගණන් ගන්න තු ඉන්න පුළුවන්. අරක ටෙස්ට් කරන්න හිතනවා ගණන් නොගෙන ඉන්න. ඒකට මිනිස්සු හිතනවා වයර් මාරු වෙලා මොකක් හරි අප්සෙට් එකක් මේ බීබීරි අලියට වේනා ගායනා කරා වගේ මොනවා කිව්වත් ගණන් ගන්න නැහැ කියලා. ඉතින් ඔය එක පැත්තකින් hinaවකුත් යනවා. ඔය කෑ ගැහුවට ඔය අමතක වෙලා යනවනේ. ඒකට මේ උපේක්ෂාව ආවයි කියලා අනික් අයට කහපා දෙන්න යන්න එපා. ඒගොල්ලන්ට ඒක වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අර කියන බණ විසුද්ධි ටික ලැබලා නැහැ නේ තාම. ඒ නිසා තමයි පුළුවන් ඕනනම් අයියෙන් කෑ ගහලා අඬන්න පුළුවන්. එතෙන් ඒක ගණන් නොගෙන ඉන්න පුළුවන්. නිකන් හරියට channel එක මාරු කරනවා වගේ ටෙලිවිෂන් එකේ. මොකරි කුණු අර පැප් පෙන්නනවා නම් ටෙලිවිෂන් එකේ channel එක මාරු කරලා ඉවරනේ. ඔක ඔන්න ඔෆ් ස්විච් එකක් තියෙනවනේ. ඒ කුණු හරපෙම බලන්න ඕන කියලා දැන් නැහැ. ඒ නිසා සද්ධාව උපේන දෙයක් දකින්න එනවා. ඒචීදී channel එක මාරු කරලා සද්ධාව නැහැ. ඕන වෙලාවක channel එක මාරු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මිනිස්සු මේ එකක් වෙච්චාම ඇඬුවේ නැත්තම් හොඳ නැහැ කියලා කියන hina වුනේ නැත්තම් හොඳ නැහැ කියලා මේ කෝලං අස්සේ කියලා බලපුවහම පේනවා මේ අකු රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන මිනිස්සු ආ. මට එහෙම වෙන්න ඕන ගමන් නැහැ. හැබැයි ඒක මාන්නයට ගන්න එපා. තණ්හාවට ගන්න එපා. එහෙම නැත්තම් දික්ඨියකට ගන්න එපා. මේක නැති වෙන වෙලාවක් එනවා. ඊට අන්තිමට උගන්වන්නේ නිකාන්තිය කියලා එකක්. නිකාන්තිය කියලා කියන්නේ මේ ඇති වෙන ඕවාස ඥාන පීති පස්සද්ධිය වගේ දේවල් වලට ඇලීම. මේක මගේ කියා ගන්න ගතිය. මේක මම කියා ගන්න ගතිය. අන්නේ නිකාන්තිය තමයි කාන්දම් ගතියක් තියෙනවා. අයස්කාන්ත වගේ. අපි මේ ලෝකයා විසින් අපිට පෙන්ලා දීලා තියෙන මේ හොඳ ಗುಣ අපිට එනකොට අනිවාර්යයෙන්ම ඒකට නතු වෙනවා. මේ නතු වීම හරහා මාර්ය අපිට හොඳ ಗುಣ ටිකක් දීලා අපි මාර්ගයෙන් ඇදලා දානවා. එනිසා මේක ගුණෝට නතු වෙලා නෙවෙයි කරන්න තියෙන්නේ. ගුණ ලක්ෂ කෝටි වාරයක් කරනකොට ඒක අපිට නතු වෙනවා. මම නැවතත් කියනවා ගුණයක් එනකොටම පැනලා ඒකට නතු වෙන්න හදන්නේ බංකොලොත් කාර්යය. ඒ ගුණේ නැති වෙන්න ආය හදන්න. ආය නැති වෙන්න මේකට බුදුරජාණන්සේ කියන්නේ අනුපස්සනා කියලා. අනුපස්සනා කරන්න කරන්න කරන්න ඒ ගුණේ Tamanට වශී වෙනවා. ඒ ගුණේ Tamanට සිද්ධි වෙනවා. එතකොට තමයි දන්නවා මේ පළවෙනි සැරේ ආපුවම කෑකොස් සංගහන එක නෙවෙයි වැඩි උක නැති වෙන්න ඇතින් ආයෙ කරන හැටි බලන්න. ආයෙ නැති වෙන්න ඇතින් ආයෙ කරන හැටි බලන්න. අදිට ආනපානෙ නැති වෙනවා. හොඳයි කියලා සතුටු වෙනවා. නමුත් ඕ ඉඳපු ගමන් කැස්සක් වැස්සක් ආපු ගමන් ආය ආනපන එනවා. ඉතින් ඊට පස්සේ පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වෙනකොට ඔය ආනපන ආය වඩන් ඉස්සේ ආය නැති වෙනවා. ආය නැති වෙච්චම ආය මතුවෙනවා. ආය මතුනම ආය නැති වෙනවා. ඉතින් මේ ධර්මතාවය දකින්නවා නම් පළවෙනි රවුමේදී දකින්න බෑ. දෙවෙනි රවුමේදී බලන්න බෑ. රකින් 10 15 යනකොට තේනවා මතු වුනොත් නැති වෙනවා නැතුනොත් මතු වෙනවා. ඉතින් උඩ අඬල වැඩක් තියෙනවා නැති වෙනකොට අඬල වැඩකුත් නැහැ. මතු වුණාට අඬල වැඩකුත් නැහැ. අපි ඉතින් හිත පිට යනවා. හිත පිට යනවාදී පශ්චාත්තාප වෙනවා. ඒක ඉතින් ආධුනිකයගේ හැටි. නමුත් හිත පිට ගියාට පස්සේ ආපහු අරමුණට එනවනේ. ඒකට සතුටු වෙන්නකෝ හිත පිට ගියාට පස්සේ ආපහු එන එකේ සතුට කියලා දුන්නාට පස්සේ හිත පිට යන්නේ නැතුව මේ සතුට ගන්න බෑනේ. ඒකට කියන්නේ තෝ ඵලයන් ඔබට ඕනම් ඵලයන් මම කරන්නේ ආපහු බන්ධනයක් දාලා ගෙන්න ගන්න. බන්ධනය දාලා ගෙන්නන්න ගෙන්නන්න පේනවා හිත පිට යන්න යන්න ජොලියක් තියෙනවා. ඒක පරිේෂණ කරන්න ගතියක් තියෙනවා. මේ වගේ මේ හැම දෙයකම මේ නොපෙනෙන පැත්ත කරා තමයි අපි මේ මෝහා කරගෙන තියෙන්නේ. අන්න ඒක කරනකොට පේනවා මේ අල්ලන ඇල්ලිල්ල හැටියට ඕනම සිද්ධියක අල්ලන්නේ පටන් ගන්න පැත්තේ නම් සංසාරේ. ඕනම සිද්ධියක හමාර පැත්තේ ඇල්ලුවා නම් නිවන. ආස්වාසේ පටන් ගන්න පැත්ත සංසාර. ආස්වාසේ ගෙවෙන පැත්ත නිවන. ප්‍රසවාසේ පටන් ගන්න පැත්ත සමුදයයි. ගෙවෙන පැත්ත වය. සතුට සතිය ඇති වෙනකොට සමුදේ. සතුව නැති වෙන බවක් දැනගන්න පුළුවන් නම් වය. අතිය නැති වුණත් ධර්මතාවයක් මේක කියලා එන ඕනෙම දෙයක් නැති වෙන සුළුයි අන්නේ නැති වෙන සුළු පැත්ත බැලීම කියන එක ඒක නිකන් අවමංගල්‍යයක් මුස්පේන්තුවක් අසුබයක් කියලා තමයි අපිට උගන්ලා තියෙන්නේ නමුත් නිවන තියෙන්නේ එතන නම් අපිට මේ වඩන ලද සියලු දේවල් නැති වෙන හැබැයි නැති වෙන්නේ ස්ථිර නැතිවීමක් නෙවෙයි ඒක නැවත ඇති කිරීමේ මූල ධර්ම වල නැතිවීමක් වෙන්නේත් නෑ. අපිට ඕකේක උපයන්න පුළුවන්. ඒ නිසා නැති වෙලා ආයෙ උපයනවා. ආයෙ නැති වෙනවා ආයෙ උපයනවා. ආන්නීම කරනකොට කරනකොට අපේ මනුස්ස මනසේ 100%ක් මොලේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ අපි දන්න ශේෂ්ත්‍රී ගියෝ 102යි වැඩ කරන්නේ අපි මොලේ. වැරදුනාට පස්සේ ආයෙත් පරෝපදේශ රහිතව ආයෙ හදන්න ඕන. හදනකොට හදනකොට තමයි තේරෙන්නේ කැඩුනට බය වෙන්නේ නැත්නම් හැදීමේ හැකියාව තියෙන ඕක තමයි ලේගෝ සෙට් එකක් දීලා පොඩි එකට අපි උගන්වන්නේ. උට ලේගෝ සෙට් එකක් දුන්නා පස්සේ ඌ හදන ජිරාෆ් කෙනෙක් හදනවා, කාර් එකක් හදනවා, ඊට පස්සේ ඔන්න කැඩෙනවා. කැඩෙනවා සීසාද බැඳගෙන අන්න ඊට පස්සේ කැඩුණට කෑලි ටික තියෙනවා. ආයෙ අර විදිහට පුට්ටු කරනවා. ආයෙ කැඩෙනවා. නැත්තම් ක්ලේ ටිකක් දෙනවා. උට කියනවා මේ ලස්සන නිර්මාණයක් හැදුවට උඹම තමයි හැදුවේ. උඹට ඒක ලස්සනට කැඩෙනවා. කැඩුණාට පස්සේ හදන්න බලවන්නේ. ඉතින් මීමැස්සෙක්ගෙන් ඇහුවලු මිනිස්සෙක් ගිහිල්ලා උඹලා මහා මෝඩයෝ මේ හදන හදන මේ පැණි සේරම මිනිස්සු කඩනවානේ. වද හත බැන්දත් කඩාගෙන යනවානේ. ඉතින් උඹ කොහොමද ඒ තියෙද්දි මේ උනන්දුවෙන් මේ පැණි හදන්නේ? ඊට පස්සේ කළු මේ පැණි හදපුවා කඩන්න පුළුවන් මනුස්සයර කවදාත් මම මේ පැණි හදන බව මගෙන් කඩන්න පුළුවන්ද කියලා අහනවලු අහනවා මනුස්සයර කවදාත් පුළුවන් මේ පැණි හදන්න මම ඒ ශිල්පේ දන්නවා ඒක නැති කරන්න මනුස්සයර බෑ මනුස්සයා කියන්නේ මැට්ටෙක් ඌ මේ කඩලා මේ කණ්ඩ දැනගත්තට මම මේ හදන ගතිය මගේ උරුමේ. මම දිගට යනවා. කොහොම ඕන කෙනෙකුට දැන මගේ සතිය කඩන්න, මගේ සමාධිය කඩන්න, මගේ ප්‍රඥාව කඩන්න. මේක නැවත හදාගන්න බැරි නම් මේ ණයට ගත් එකක්. හදන්න පුළුවන්. හදන්න නම් කැඩෙන හැටි බලන්න. මම දන්නවා අද රැට්ස් නින්ද යන්නේ නැහැ කියලා කට්ටියට. බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා, TNT පෙත්ත තියාගන්න වෙදිව යට මේ මල හෝනියමක් නෙමෙයි කප් ගන්නන්න හදන්න කියලා. ඉතින් ඒ නිසා ගිනල්ලා තියාගන්න අර දිවේ ඇර තියෙන පෙත්ත. නැත්තම් නිදන්නේ නැහැ. මෙතෙක් කල මොන කුණු හරබද කෙරුවේ අපි. ඉතින් ඒ නිසා මෙතෙන්ට එනකොට එක පැත්තකින් කියනවා අර ඥාත පරිඥාව වගේ අපේ ඉන්ද්‍රිය ධර්ම එතන සද්ධා විරිය සත්‍ය සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය මට්ටමට වැඩිලා තියෙනවා කියලා. ඉස්සර තිබුණේ අපිට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච. නැත්නම් නීවරණ. දැන් මේ නීවරණ වල සද්ධාව තියෙනවා අපි ගාව. අපි ළඟ වීර්යයක් තියෙනවා. සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ඉන්ද්‍රිය මට්ටමට වැඩිලා. ඒ කියන්නේ අපිට ඇහ කන දිව නාසය කියන ඉන්ද්‍රිය වගේ මේ ඉන්ද්‍රිය ධර්ම ඇතිවීමෙන් නැතිවීමෙන් Taman ළඟ තියෙන බව තේරෙන පටන් ගන්නවා. හැබැයි දන්නවා මේක පාලනය යටතේ නැහැ. ඉන්ද්‍රිය සාම දමණය වෙලා නැහැ කියලා. ඉතින් ඒකටත් අටුවාචාරින් වහන්සේලා ඒ ඉන්ද්‍රිය මට්ටමට දැන් මයි ළඟ වැඩිලා තියෙනවා මම ඉදිරියට යන්න ඕනේ කොහොමද යන්නේ කියන ප්‍රශ්නේ අහලා ඒකට උත්තරයක් දෙනවා නවහකාරයේ ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා. මේ තමන් මෙතෙක් ඔසවාගෙන ආපු මේ ಗುಣධර්ම ටික තවත් දියුණු තියුණු කරන්න හැටි. එහෙම නැත්නම් මේක ආඩ්‍යමත් කර තෙද ගන්නව නැහැටි. ආඩ්‍ය කරන්න ක්‍රම නමයක් ඒත් විසුද්ධි මාර්ග අටුවාවේ සඳහන් කරලා තියෙනවා සංඛාරාණං කයමේවානුපස්සති සියලු සංස්කාර ක්ෂය වෙනවා කියන එක නිතරම සිහිපත් කරන්න කියලා. මරණකම් ඉඳලා ලබ්බේ සංඛාර අනිච්චා නෙවෙයි. එතකොට ඉතින් chapter close නේ. මේ ඉන්නකොටම මතක තියාගන්න අපි ළඟ තියෙන අපි ළඟ තියෙන ඔය හැම සංස්කාරයක්ම අනිවාර්යම නැති වෙනවා. ඒක පිළිබඳව ආය කාටවත් මේ සෙත් කවි කියලා බෝධි පූජා දීලා කතරගම දීයන්ගේ ආනිසංස ලබාගෙන ඔය එකක් කරන්නත කරන්න බෑ. ඒකදී මේ ප්‍රාර්ථනා කරන අපිත් මැරලා යනවා. ඒක නිසා ඕක ඉස්සල්ලාම වෙස්ට් එකට අරගෙන ගිය ඒ ආත ෂෝෆන්හවර් මේ ප්‍රංශ මේ ජර්මන් භාෂාවෙන් ලිව්වා උඹලා හිතාමතා කරන හැම දෙයක්ම උඹලට දුක දෙනවා කියලා. සීල සංස්කාර, සබ්බේ සංඛාර දුක්ඛ. සංස්කාර කියලා කියන්නේ හිතාමදා ගන්න දේ. ඔබ හිතලා යමක් කෙරුවනම් අනිවාර්යයෙන්ම දුකක් කියලා. ඉතින් අර මනුස්සයාට වට කරගෙන ගැහුවා. මේ නාස්තික ධර්මයක් කතා කරන්නේ ඉතින් හිතන එක හොඳ නේ හිතන එකනේ මේ අභිවෘද්ධිය කියන්නේ හිතන එක නිර්මාණශීලීත්වය ගැන වෙස්ට් එකේ ගියේ ඒ පැත්තනේ අනුසක මොනවා වුණත් මට කියන්න තියෙන හිතාමතා කරන හැම දෙයක්ම දුකක් each e- will is evil කිව්වා each will is evil ඉතින් ඊට පස්සේ මම සකවිතින් මම දන්නේ දෙමේ මිනිහ තමයි ඉස්ලාම බුද්ධඝම් පොතක් කියවපු බටහිර මිනිස්සයා. ඊට පස්සේ ෆ්‍රෙඩරික් නීචේ ඒ ලස්සනට ගැහුවා. ගහලා බටහිර මුළු චින්තනයම වැරදි බව තේරුම් කළා දුන්නා. උඹලා හිතාමත කරන හැම නිර්මාණයක්ම මානයට විරුද්ධ යනවා. උඹලා හිතාමත කරන හැම නිර්මාණයක්ම මිනිස්යාගේ සැප නැති කරනවා. මේ පරිසරේ නාස්ති කරනවා. පුතිගුලේ රත් කරනවා. තොපිට පුළුවන් නම් නතර කරපියව. නතර කරන්න බෑ. බුදුජානන්ච අපිට කියලා දුන්නා නතර කරන්න හැටි. අඟුලි මාණ්ඩත් කියපු බුදුරජාණන්ච මම නතර නමස්සිනා පුළුවන් නම් නතර වෙයන් කියලා. අහලා තියෙනනේ. අඟුලි මාණ්ඩත් කිව්වේ ඔන්න මම නතර වුණා පුළුවන් නම් නතර වෙයන්. වෙස්ට් එකට කියන්න වෙනවා අපට. අපේ දරුවන්ට පච උගන්නන්න එපයි කියලා. අපි මේ වෙස්ට් එකට යවලා දරුවන්ට උගන්නලා අයියෝ. අපේ උන්ට තේරුමක් නැහැ මොකද උන්ටත් අර පුරංගනාවන් පුරවැසියන් සහිත පුරවැයට ගියාට පස්සේ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙනවා. ඒක නිසා ගිහිල්ලා බල්ලා ඉන්න ඒක හොඳයි බල්ලා ඉන්න එක. පිසාච പ്രേත ලෝකයක් තියෙන. තන්නේ කරම පිසාච പ്രേත ලෝකයක් තියෙන. අම්මා අප්පා අඳුරන්නේ බයලජ්ජාවක් මොකක්වත් නැති ලෝකයක්. මේ තාක්ෂණය නිසා හිතාමතා කරපු දේ නිසා. එතකොට පේනවා උපමා සියලු සංස්කාරයන් ක්ෂය වශයෙන් බලන ඔක ගේ වෙනවා ඔය මොන જાති ආස්මාලික හැදුවත් මොන තාති වැලිමාලික හැදුවත් ඔක ඊගා රැල්ලට ගසලා යනවා ඒ නිසා සංඛාරාණ උපන්න උපන්නාන සංඛාරාණ කය මේ වනුපස්සති කියලා මම බලනකොට පේන එක මුස්පීන්තු ධර්මයක් වගේ නාස්තික ධර්මයක් වගේ උච්ඡේද ධර්මයක් වගේ අරස රස ධර්මයක් වගේ අපගබ්බ ධර්මයක් වගේ ඒ නිසා අපි බුදුන් කියලා කවුද දැකලා තිබෙ මෙච්චරක අපි ඉති බුදුහාමරණ බෝධි පූජා අධ්‍යාම දුවට බබෙක් හම්බ වෙයි. බුදුහාමරණ බෝධි පූජා අධ්‍යාම ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. බෝධි පූජාවක් දුන්නොත් වීසා එක හදා ගන්න පුළුවන්. ඒක නිබෝධි පූජා දෙන්නේ. මේ මොකද්ද කියන්නේ? uppan uppanaana sankarana khaya mewana basa. අබ්බේ සංඛාරා දුක්ඛ. මං කිව්වේ ඒකයි රැට නිින්ද යන ප්‍රශ්නේ මාර තියෙන දැන්. අබ්බේ සංඛාරා නිච්චා. මේ හිතාමතා නැති දේ තනිච්ච තමයි දුක තමයි හැබැයි ඒක මගේ බබෙක් නෙවෙයිනේ. එච්චරයි යෝගේ තියෙන ජොලිය. ලෝකේ දේවල් සිද්ධ වෙනවා. ඒවත් අනිච්ච. ඒව දුක හැබැයි මගේ නෙවෙයිනේ. මේ මේ ලෝකෙක හිතාමතා ඊළඟන බෙදාගෙන කන කෑමක් ඇදගෙන යන නෑමක් කියලා මේකට කියන්නේ. ඒසාව කොයි වෙලාවක හරි වෙන දෙයකට වෙන්න ඇරිලා මොනවා සංස්කරණය කරන්න ඉන්න පුළුවන් නම් එයා දන්නෝ සත්තු ආනවා කෑ ගහනවා භාවනාවක් කරනවා ඒ උනට ඒ සද්දේ නැති වෙනවා. වේදනාව වෙනවා භාවනා කරනොත් ඔය වේදනාව නැතිලාක නැති වෙලා යනවා හිතවිලි එනවා භාවනා කරනොත් හිතවිලි නැති වෙනවා ඉතින් ඌව සංස්කාර තමයි ආස්වාස්වාස කියන්නේ සංස්කාර ඔයකින් නැති වෙන තැන බලපන් හරිය ලස්සන කතාවක් තියෙනවා මොකද්ද ආස්වාස්වාසය ගත්තත් පිම්බීම හැකිරීම ගත්තත් සද්දයක් ගත්තත් වේදනාවක් ගත්තත් හිතවිලි ගත්තත් නැති වෙනකොට එකම රසයයි තියෙන්නේ අරමුණ මොකක් වුණත් බුදුරජාණන් සඳහන් කළ තියෙන විමුක්ති රසයක් තියෙනවා කවදා හරි ඒක බිඳපු කෙනාට තේරෙනවා මෙච්චර ප්‍රසිද්ධ දෙයක් නේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන හට ගන්න පැත්තේදී මොනත වෙනස්. එක එක නාඩගම් දානවා. ආලවට්ටමුත් වෙනස්. රූපලාවන්‍යත් වෙනස්. මොකද ගෙවෙනකොට ඔක්කොම සමානයි. බුදුන්සේ සඳහන් කරන මොහොතේ කරදිවල හතටම ගිහිල්ලා ඇඟිල්ල ගහලා ලෙව කාලා බලන්න එකම ලුණු රසය තියෙන. මේ ඕනෙම අරමුණක් වෙනකොට තියෙන එකම විමුක්ති රසය. අපි ඒකට මුස්පේන්තුව කියලා කියලා කියන්නේ. අපි ඒකට කියන්නේ කාලකණිකම කියලා. අපි කියන්නේ කර්ම කියලා. අපි කියන්නේ පව් කියලා. ඔය කිවිම බලන්න පටන් ගන්නවා. uppන් uppන්නාන සංඛාරාණ කයමේ වානුපස්සති. තත්තච සක්කච්ඡ කිරියාය සම්පාදේති. ඒකට සකස් කරලා ඒකටම සැදී පැහැදී ගෙන්නනවා. ඔය කොයි කෙනා නටාගෙන ආවත් ඔයා යනවා. මොන දහංගට දාගෙන ආවත් මොන දහඩ සංගීත ඇඳගෙන ආවත් ඕක ඉවර වෙනවා. ඉවර වෙන පැත්ත පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ සක්කච්ඡකාරියෝ බයට පෙරදිලා වැරදිලා චික්නදකින් මට වෙච්ච දේ කියන විදිහට නෙමෙයි. ඒක බලන සුළුට යන්න පටන් ගත්තොත් කියනවා තත්ත්වත සක්කච්ඡ ක්‍රියාය සම්පාදේක මගේ ධර්මයේ වැදගත් තැනක්. මේ ඉන හැම දෙයක්ම නැති වෙන එක තමයි බුදුරජාන්සේ ලෝකෙට පැමිණි. ඒක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය. නිරෝධේ. ඒකට සකස් කරලා බලන්න මොන තරම් ಗುಣ කන්දක් තියෙන්න එපා. මොන තරම් ශ්‍රද්ධාවක්, මොන තරම් සතියක්, මොන තරම් සීලයක් තියෙන්න ඕනේ. අන්න ඉතින් යනකොට තේරෙන පටන් ගන්නවා මම මෙතෙක්කල් මේ අභාවය නැතිවීම මරණය අවමංගල්‍යයක් කියලා සලකපු එක රහස එතනයි තියෙන්නේ. ධර්මය එතනයි තියෙන්නේ. ඒක දිහා බලන්න ඒක මුස්පේන්තු ධර්මයක් නෙවෙයි. එහෙමනම් බුදුරජාණන්සේ කියනවා. ඒ නිසා මේ ඡය වීම දැකීම සකස් කරලා කරන්න කියනවා. ආදර ගෞරවයෙන් නෙමෙයි සිට කරන්නේ. මොකද හැම වෙලාවෙම පේනවා. හැම වෙලාවෙම ඉපදිච්ච වෙලාවෙ ඉඳලා ජරාව. ජාති ජරා. ඉපදුණු ගමන් හම්බෙච්ච ජරාවට අපි කියන්නේ හැදෙන කාලය කියලා. ඒ ජරාව තමයි. මැද කාලේදී පවතින හැට වෑන්නාට පස්සේ නන්නව දොරෙම්ම වැක්කිරෙනවා ආඩු ගඳ කක්කා නව දොරෙම්ම කාරළු වැක්කිරෙනවා. ඒතකොට නම් ඉතින් බාන්ස් කම්පැනිද කියලා දෙන්නෙක් ගෙනත් තියාගෙන ඉන්න හොද හොදයි. කය මේ වාහන පස්සේ ඕන් ඇහැ පේන්නේ නැතු යන. ඕන් කෙස් පැහැෙනවා. හැම රැලි වැටෙනවා. දත් කැඩිලා යනවා. ඉතින් ඒ වෙනකොට තාමත් ගෙනලා කෙස් කළු පාට කරනවා. අර දාහන් ලෑල්ල වගේ තියෙන මූණට මේ ෆාමසිටිකල් ගාලා නැත්නම් මේ රූපලාවන්‍ය දාලා කැතයි ගෑනු දන්නවනම් මෙච්චර කැතයි කියලා මේක ඇඳලා පස්සේ අයියෝ වැඩක් නැහැ කියලා. ක්ෂේ වෙන්න දකින්න කැමති නැහැ. ඒකම නැවත නැවත උපදපදපදම පෙන්නනවා. හැබැයි උපත්තියම පටන් ගන්න ජරාව. ජාති ජරා. එසේ ව්‍යාධිය. ඊදැසේ මරණය. ඉතින් මේ සත්‍ය ධර්මේ නැත්තම් සංසාර රෝග හතර දිහා දැක්කයි කියලා වැරද්දක් නැහැ. ඒකට සක්කච්ඡකාරියෝ බලන්නේ. ඒක බලන්නයි මේ manussත් දෙකක් ලැබිලා තියෙන්නේ. manussත් ප්‍රතිලාභය ලැබිලා තියෙන්නේ. මේ ඊට ඉස්සෙල් ලැබිච්ච මේ විසුද්ධි හතරම ලැබිලා තියෙන. ඒකට වික්ෂය වෙන දිහා බලන්න. සක්කත් සද්ධාය කිරියාවේ සම්බය. ඒකට සද්ධාව ඇති කරන්න කියලා. ඒක ඒක බලන්නයි මම මේ manuss ජීවිතේ මෙතෙක් කල් බැරි වුණේ දැන් බලනවා. සද්ධාවෙන් බලනවා. සාතච්ච කිරියාවේ සම්පාදනය නිත්‍යත්‍ින් කරන්න කියන. නිත්‍ය වශයෙන් කරන්න කියන හැමදාම මේ භාවනාව ඒ වෙලාවට කරන්න. එහෙම නැතු ආවට ගියාට බෝධිගමල වගේ බූවගෙන එනවා ආය ඔලු ඔල්ලෝලා ඉන්නවා ආය ටිකක් දුවනවා ආය ඔලු ඔල්ලෝලා ඒව තමයි බෝධිගම භාවනාව කියන්නේ. ඒක අමාරුයි ප්‍රතිඵලයක් ගන්න අමාරුයි කැමලියන් යෝගීස්ලා කියලා කියන්නේ. රෑ දෙක තුන නිදිමරණ භාවනාව කරනවා. ඊට පස්සේ ආයෙ ගිහලා බුදිය ගත්තාම දවස් 7-8ක් පස්සේ රවුව වැටුණා නැගිටින්නේ නැහැ. එනෝ නිතිපතා කරන්න නිතිපතා කරන්න බෑ පෙරපින් නැත්තම් නිතිපතා කරන්න බෑ ඒ මේ සුදුසු පරිසරේ නැත්තම් නිතිපතා කරන්න බෑ සල්යන් මිත්‍රෝ නැත්තම් නිතිපතා කරන්න බෑ සද්ධර්මේ නැත්තම් ඒ සාතච්ච කිරියාය සම්බයි සතතයෙන් කරන්න ඕන නිතිපතා ඒක කරන්න හරියට හුස්ම ගන්නවා හරියට නානවා හරියට බත් කනවා හරියට නිදා ගන්නවා මේ හතරම කරන්නේ කයට මේ සතිය නිතිපතා කිරීම විතරයි හිත කොට ගන්න තියෙන එකම ක්‍රමය. අපි ඒක නැතුව මේ හොඳට හුස්ම ටික ගන්න බලාපොරොත්තු වෙනවා වතුර බොන්න බලාපොරොත්තු වෙනවා නාන්න බලාපොරොත්තු වෙනවා කන්න බලාපොරොත්තු වෙනවා බොන්න බලාපොරොත්තු වෙනවා ඒ දිගට කරන දේ කරන කරලා හිත සතිමත් නැත්තම් මරණයේදී බොහෝ පශ්චාත්තාප තත්ත්වයකට. ඒ නිසා ඒක සාතච්ච කිරියාවේ සම්බය සතතයෙන් ඒක සපෙලා දෙන්නේ කියලා තියෙනවා. සමාධි ඉස්සස නිමිත්තක් ගායියෝති යම් වෙලාවක මෙහෙම කරනකොට තමයි හරියට පෙරමඟ පෑදුනා නම් සමාධිය ආවනම් ඒක නිමිති අරගෙන මෙන්න මෙහෙමයි ඒක ආවේ කියලා අනිත් දවසේ ඒ ටික සපෙලා දෙන්න කියනවා. මට උදේවරුේ සක්මනාර ගියා නම් හෙටත් ඒ වෙලාවට පොඩ්ඩක් ගිහලා බලන්න. මට දකුණු දැල්ල වාඩි වෙනකොට සමාධිය පරියන්ඛාර ගියා නම් ඒ පැත්තට හැරලා බලන්න. ඒ විදිහට දෙන්න පුළුවන් දේවල් සපෙලා දීලා හරි ගිය වෙලාවකින් ලකුණු අරගෙන නැවත නැවත සපයා දීම බොහෝම බයපක්ෂව. මේක මට වෙන්න ඕන කියලා පතන්න එපා. බලාපොරොත්තු වෙන්න එපා. නිමිත්ත අරගෙන ඒක සපයලා දෙන එක තමයි ඔය සාමාන්‍ය මම දන්නේ ඒක සංග්‍රහ ගන්තක තියෙන සරුවචන් වහන්සේත් අපරාජිත පරයන්කේ බඳිනකොට හැම දිශාවටම වාඩි වෙලා බලලා තියෙනවා. පොළොවට දරන්න බැරිලු. උතුරු දිශාවට වාඩි වුණාට පස්සේ විතරලු තේරෙන්නේ මේක තමයි අපරාජිත පරයන්කේ මම මේකෙන් තමයි ජය ගන්න කියලා. ඒ වගේ කලාවල් වෙලාවල් තියෙනවා අපිට හැම තැනම හැම කෙනාටම භාවනා කරන්න බෑ. ඒ ඒ දේවල් උපේලා දෙන්න ඕන මුලදි මුලදි. පහු වෙනකොට නම් කොඩි ගහයට වුණත් කමන්නේ නැහැ. ගෙන්ද කම්පලේ වුණත් කමන්නේ භාවනා කරන්න පුළුවන්. නිසා භාවනා කරන කෙනාට පහසුකම් ටික දෙන්න ඕන. තමනුත් දැනගන්න ඕනේ පහසුකම් තියෙන වෙලාවේ ඒ දේ කරනකොට කියන්නේ සමාධිස්සච නිමිත්තක් ගායෝති. හරි ගිය වෙලාවේ ලකුණු ටික මතක තියාගෙන Tamange සාමාන්‍ය බුද්ධියෙන් අර ලකුණු ටික ලොකු සංසිඳනකම් කියන්නේ භාවනා හරියාගෙන යනවනම් කෑම ක්‍රමේ වරද්දන්න එපා, නිදා ගන්න ක්‍රමේ වරද්දන්න එපා, ඇසුරු කරන මිනිස්සු වෙනස් කරන්න එපා. කය ලිද කරගන්න එපා. පුළුවන් තරම් මේ කය Brahmacharya අනුග්‍රහය පිණිස හොඳට සැපසේ තියාන දිගට භාවනා කරන්න. අය කාලසටහන කඩන්න නැතුව භාවනා කරන්න. හරි ගිය වෙලාවේ හරින ලකුණු දැනෙනවා නම් ඒ ටික සපේලා දෙන්න ඕනේ. කොහොම ධර්මයට කරන බය ගෞරව සම්ප්‍රයුක්ත බයක් වා. එහෙම නැත්නම් මේ භාවනාට කරන එකක් වගේ. ඒක නිකන් කපුවා උපස්ථාන කරනවා වගේ දෙයන්නාංශයට. තමන්ම තමන්ගේ භාවනාවට උපස්ථාන කරනවා. ඒ වගේම අර සද්ධාව, වීරිය වගේ අපි අර කතා කරපු ධර්ම හයක් බොජ්ජංග වල කතා කරනවා. ඉන්ද්‍රිය ධර්ම වලත් ශ්‍රද්ධාවයි, වීරියයි, නෑ සමාධියයි, වීරියයි අනුපාලනය කරන්න ඕනේ. සම්බර කරන්න ඕනේ. ශ්‍රද්ධාවයි, ප්‍රඥාවයි සම්බර කරන්නේ දැන් මේ ධර්ම වැඩුණට ඒව ගාහන්න කප්පාදු කරලා හදන ගොවියෙක් වගේ ඒව අනවශ්‍ය දේවල් කපලා ඒ වගේ සමතුලිතතාවය ගැන ගන්නවා කියන එක. බොජ්ජංගාණං අනපවත් අනුපවත්තනත්තේන සම්පහන්සනා කියලා බොජ්ජංග ධර්ම වල එක එකක් එක එකක් ඉක්මොල යන්නේ නැති වෙන විදියට සමබර කරන්න ඕන. ඒක නිකන් ගොවියෙක් කප්පාදු කරනවා වගේ තමන්ගේම භෝගය අනවශ්‍ය දේවල් අයින් කරනවා වගේ ඒක කරන්න ඕනේ උඟාක් වෙලාවට කමඨාන කියවනවා නම් හරියට වෙච්ච දේ ආගෙන ඉන්න එකට කියන්න පුළුවන් මෙන්න මේක වැවිලා වැඩි මේක වැවිලා අඩුයි මේකට වැඩි කරලා මේකට අඩු කරන්න කියලා. ඒක හරියට තරාදීගේ පඩියේ තියෙන පැත්ත වෙනුවට අනිත් පැත්තට දේවල් දාලා සමබර කරනවා වගේ ඒ ඒ සමතුලිත භාවය තමයි අපේ තියෙන දුර්ලභම තැන. අපි හුඟක් වෙලාට කොර වෙලා ඉන්නේ. අපි අන්තභාග වෙලා තියෙන. ඒක පැත්තකට වැදෙනවා. ඒ තමයි අදින්නේ. කුරේ ගෙවිලා වගේ භාගයට ගුණා යන්නේ අඩමාණයට තමයි. මේ මොකද ගුණාට තිබු බෙහෙත් බීලා තියෙන්නේ. කරත්තකාරය. ඉතින් කාඩුවේ අඩිය තියලා යනකොට කුරේ කුරේ ගෙවිලා වගේ තමයි. ඒක දිගටම යනවා. ඒක අනිත් පැත්ත හරවනවා කියන එක මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ තමයි අපේ රුචි අරුචිකන් සලකා බලලා ආහාර ක්‍රමේ සලකා බලලා නිින්ද ක්‍රමේ සලකා බලලා වාසියට එන විදිහට හදනවා කියන එක මේ බිස්නස් එක හරියට ආර්ථික කරුණු සලකලා බලලා ආන්තික පිරිවැයකට ආන්තික ලාභේ සම වෙනකම්ම බිස්නස් එකේ ලාභ තියෙනවා. සම වුණාට පස්සේ බිස්නස් එක පාඩු. වීදම් කරන ගාන යනවා ලාභයම වීදමට යනවා. ඉතින් අන්නේ අයවැය සම්බර ගන්න ඒ ෂේප් කර්ව් එකේ නැගලා යන වෙලාවට ගියා. හොඳයි ඊට පස්සේ කිලෝක පැත්ත වැටෙනවා. කොයි මේ වර්ධනයත් එහෙම තමයි. ඒ සගුරු හැඩේ තියෙන. ඔය වර්ධනය වෙන වෙලාව තමයි අපි අඳුර පාන්නේ. ඊට පස්සේ ගිහලා ඕක ආයේ ෆ්ලැට් වෙනවා. අන්න එතෙන්ට දැන් එතෙන්ට යනකොට දැනගන්න ඕනේ දැන් අරක වැඩි මේක අඩුයි කියන එක. ඒකට කාටවත් කියලා දෙන්න ඕනේ ඒක දාන්න ඕනම කෙනෙක්ගේ උප්පත්ති ඥානයක් ඒක. ඒකට බුදුහාමුදුරු දෙන එකක් නෙවෙයි. අපි ළඟ තියෙනවා ඒක හරියට ක්‍රියාවත් කරන එකට කියනවා බොජ්ජංගාණං අනුපත් අනුපාලනය කර ගන්න ඕනේ වැඩි ධර්ම අඩු කරලා අඩු ධර්ම වැඩි කරනවා කියන එක. ඉතින් ඒක තමන්ගෙම හැරලා බලලා තමයි කරන්න තියෙන්නේ. නිසා අඩුපාඩු දැනගන්න එක ලොකුම වාසිය. ඒක කරනකොට කියනවා කාය ජීවිත নিরপেক্ষව කරන්න. තත්තත කායේච ජීවිතේ ඡානපෙක්කතාව පට වේ. මේ වෙලාවේ යනකොට නෑදෑයෝ සත්තු වස්තු අනම්මන නෙවෙයි පපුව ගැහෙන්න ගන්නවා දෙම්මැරෙයි කියන තරම. ගිනි ගන්නවා ගිනි කන්දකට වැටෙනවා වගේ. සුලිසුකට ගියා වගේ කරකවන්න පටන් අරගන්නවා. නාසයෙන් කටෙන් දිවෙන් හැම වැක්කිරෙනවා නිකන් දියසුලියකට අහු වෙලා වගේ. ඉතින් මේ වෙලාවේ ඉතින් පොඩ පොඩ ජීවිත තර්ජනේ ඉන්න පටන් ගන්නවා. ඒක තමයි මම කියන්නේ අර TNT පෙත්ත දිවයට තියාගන්න වෙන්නේ සහලවනවා. එහෙම උනේ නැත්තම් භාවනා හරි ගිල්ල නැහැ. තාම උගුරට උරා බේත් බොන්නේ. ඒ නිසා ඒ කාය ජීවිත নিরপেক্ষ භාවය තමයි ඔන්න බුදුන් කෙරේ සද්දා. ධර්මයේ කෙරේ සද්දා සංඝයා කෙරේ සද්දා එහෙම නැත්නම් අපි කියන මම මේ සීලෙකට නෙමෙයි ඔක්කොම කරන්නේ වෙන දෙයකට නෙවෙයිනේ කියලා කාය ජීවිත নিরপেক্ষව කරන්න පුළුවන් අනෝ ඒකෙත්තම නැමෙන අභිභුය නෙක්ඛම්මේන නික්මීමටමයි නිවනටමයි මේ සෙල්ලම් කරන්නේ ලාභයට සත්කාරට අනුන්ට කියා පහන්ද කර්මස්ථානාචාරිවරු වෙන්න නෙවෙයි කියලා අර නිවනමයි සුද්ධ කර කර සුද්ධ කර කර තියාගෙන වෙන එකක් නෙවෙයි ඒ ඒ தত্ত্বයටදී අතරමැග නතර නොකර අපපටි වාහනේ නොයි ග්‍රීස් ගහේ නැගලා නැගලා නැගලා වැටිලා වැටිලා වැටිලා පස්ස බිම ඇනගෙන කවදා හරි කොයි වෙලාවක උඩටම යන්න ඕනේ. මම කොච්චර වැන්නත් පස්ස ගහන්නේ කියලා උඩටම යන්න තියෙන හැකියාවක් වෙන එක එන්නේ අර කින සීල විසුද්ධි චිත්ත විසුද්ධි කියන මට්ටම් හිට නැත්නම් වැන්නට පස්සේ පස්ස බිම යනවා පස්සේ ග්‍රීස් ටිකකින් හිතාගෙන යනවා යන්නේ. යන්න යන්න ඔක්කොමලා ග්‍රීස් ගාගෙන අයින් වුණාට පස්සේ ග්‍රීස් ගහේ නගිනකොට අන්තිම මනුස්සයා කරන්නේ ඔක්කොමලා ග්‍රීස් ගාගෙන වැටුණාට පස්සේ ඌ නැගලා කොඩිය ගන්න. ඒ කට්ටියම තමයි ග්‍රීස් අයින් කරන්නේ. එකයි කොඩිය ගන්න. ඒ නිසා මේ වගේ වැඩමුළුව සංවිධානය කරුවට ඊශම නිවන් දකිද කියන්න අමාරු. කට්ටිය ග්‍රීස් අයින් කරලා දෙනකොට ග්‍රීසත් ග්‍රීසත් ග්‍රීස් අයින් කරන කෙනෙක්ද කොඩිය ගන්න ඒක කොහොමඩක්වත් කියන්න බෑ. ඒ නිසා මේ සමූහය කරනකොට එකෙක් නැගිටිනවා. හරිම අසාධාරණ ක්‍රමයක් මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා අපි ඔක්කොම එක දවසේ යන්න කියන්නේ බෑ. මේ කෙත කොතක හැඩේ තියෙන්නේ උඩම තියෙන මේ මුදුනට අනික් සියල්ලගේම ආධාර ඇතු වෙන්නේ. ඒ නිසා සරුවචන් ආශ්‍රය නම් ලෝකේ පහළ වීම මානවයාගේම සැප. බුදුහාමරගේ විතර නෙවෙයි. සුඛා සංගස්ස සාමග්ගී සංඝයාගේ සුඛය සමගියමයි. සමග්ගාණන් තපෝ සුඛෝ මේ කට්ටිය සමගි වෙනවනම් සපසක්. ඉබේම තපසක්. සුඛා සංගස් ධම්මස් දේශනා සද්ධම්ම දේශනා ධර්ම දේශනාම සපක්. අනේ විදිහට මේ මම්ම කොඩිය ගත්තේ නැති උනාට කමන්නේ අපි ග්‍රීස් ගහේ නගින සෙල්ලමක ඉන්නේ වැටුණට අතාරින්න එපා. දිගට කරගෙන යන්න ඕන. ආන ඒ gati ටික එනකොට පේනවා මේ කාමාන්‍ය ආර්ථික ජීවිතයක බිස්නස් එකක අධ්‍යාපනය කරන දේවල් මේකේ මදි. එව්වත් කරලා ඊටත් එහා යන තැනක් තියෙනවා. එතකොට තමයි බුදුරජාණන්සේ ඈත ඉඳලා අතවනන්නේ ආපුතේ දැන් හරි. ඉතින් භෞතික ලෝකේ සියලු සැප ලබන්න, සියලු හැකියාවල් ලබන්න, සියලු දක්ෂතා ලබලා ඒක මදි මේකට ඒ හැකියාවල් භෞතික ලෝකේ තියෙන බාහිරයට යොමු කරන එක භාවනා තියෙන ඇතුළට යොමු කරන එක. එච්චරයි වෙනස. එකම දේ බාහිරේ එල්ලයක් කරන එල්ලෙට දුවන එකනේ තියෙන්නේ. එල්ලේ බාහිරේ ඒකට කියනවා ලෝකායත ධර්ම කිය. මෙතන එල්ලේ තියෙන ඇතුළත අර ටෙක්නික් එකමයි මේක ඒකට කියනවා කැරගෙනකොට බාහිරාවර්ති ශක්තියකුත් තියෙනවා අන්තරාවර්ති ශක්තියකුත් තියෙනවා. centrifugal centrifugal fetus කියලා. ඒ කැරගෙනකොට බාහිර විසිකන තමයි සංසාරය. ඒක ඇතුළට හරවගත්තට යන්න පුළුවන් නම් මාර්ගය මාර්ග දෙක තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මම හිතනවා රැට නිදාන්න ඕන නිසා මම මෙතනින් අත් ධර්ම දේශනාව නතර කරනවා. තව ටිකක් කිව්වොත් එහෙම වෙන්නේ අර නිදා ගන්න බැරි ප්‍රශ්න එන්නේ ඉඳී තියෙනවා. ඒසා සියලු දිනාට මේ ධර්මය අහලා මාර්ගය මාර්ගය දෙක Taman ළඟ තියෙන අත්දැකීම් වලින් තෝරා බේරා ගැනීම ඥාණය පහළ වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.